කිරණ වශයෙන් ආව සම්බන්ධ නැහැ. කිරණ වර්ගය යම් යම් පිට පරිවර්තන වෙනහම වර්ණ වශයෙන් පරිවර්තනය වෙන්න පුළුවන්. තව තවත් දුරට ගියොත් එහෙම තව තවත් අරමුණු වෙන ආකාරයෙන් පරිවර්තනය වෙන්න පුළුවන්. ඇහැට පේන මට්ටමට පරිවර්තනය වෙන්න පුළුවන්. ඇඟට දැනෙන මට්ටමට පරිවර්තන වෙන්න පුළුවන්. එහෙම එක එක විදිය. දැන් විදුලිය කියන එක ඕනනම් ආලෝකේ වට පරිවර්තනය කරලා බල්බෙන් ගත්ත හැකි. ශක්තිය වට පරිවර්තනය කරලා ෆෑන් එකකින් විදුලි මේ මෙයෙන් ගන්න පුළුවන්. මෝටරය හරවන්න පුළුවන් ශක්තිය බවට පත් කරලා. අර මේ ආලෝකය ගන්න ගත්ත එකම තව විදිහට ගත්තා. ඒ තව විදිහ. උෂ්ණයක් වශයෙන් ඕනනම් අපිට හොට් ප්ලේට් එකක් නම් ඔය උණුසුම් මේ උලිපකට අරගෙන ඒ මාර්ගයෙන් උෂ්ණය වශයෙන් ගන්න පුළුවන්. අරගත විදුලි ධාරාවමයි අර තුන් ආකාරයක ගත්තා. ආලෝකය වශයෙන් ගත්තා, ශක්ති වශයෙන් ගත්තා, උෂ්ණ වශයෙන් ගත්තා. ඉතින් මේ වගේ එකක්ම নানা ආකාරයෙන් පරිවර්තනය වුණාම ඒ විදිහට පේන්නේ. ඒක ප්‍රතිඵල. ඒ වගේ මේ කිරණ විහිදෙනකොට මේ චෙත් සාන්ති කිරණ නැත්නම් යම්කිසි සුද්ධ කිරණක් විහිදෙනකොට ඒ කිරණ පරිවර්තනය වෙන්න පුළුවන් රූප වශයෙන්. ශබ්ද වශයෙන්. එහෙම පරිවර්තන වෙන්න පුළුවන් එක එක විදිහේ ශක්ති වශයෙන්. ශක්ති වශයෙන් පරිවර්තන වෙන ඇඟට දැනෙනවා. රූප වශයෙන් පරිවර්තනලා ගියොත් ඇහැට පේනවා. ශබ්ද වශයෙන් පරිවර්තන වෙනොත් කන්ට ඇහෙනවා. මෙන්න මේ ආකාරයෙන් එක එක විදිහට ඔය මේ කිරණ ගන්න පුළුවන්. ඉතින් ඒතකොට සමානත්වය ඇදෙන්න සමාන මහ පරිසරයක් හැදෙන්න අපි ඉන්නේ හැම වෙලෙම විශ්වයේ කියන ලෝක මහ පරිසරයක් තුල තිබෙන සමහර වෙලාවට අපිට වෙන් කරන්න පුළුවන් වෙනස් කරන්න පුළුවන් අතුරු පරිසර මැද්දේ. දැන් මහා පරිසරයක් තියෙනවා. අපිට දැන් ඉර පායනවා ඉර බහිනවා අපිට පේනවා. මේ මධ්‍යාහන වෙලාවේ ස්වභාවයක් තියෙනවා ඒ ඉර පායීමේ ස්වභාවය අපිට ඒක අපිට හදිසිය නැති කරගන්න බෑ. නෝ කුඩියක් ඉහෙලන එක හරි යම්කිසි හේවණකට යන එක අපිට කරගන්න පුළුවන් දේවල්. මෙන්න මේ වගේ ලෝකයේ තියෙන මහා මහා මේ ක්‍රියා මේ පරිපාටියක් තියෙනවා. ක්‍රියා වැඩ පිළිලක් තියෙනවා. අනේ ක්‍රියා වැඩ පිළිවෙල බලපුවාම අපි ඒවට කියනවා දැන් ওই ජ්‍යොතිෂ ආදී වශයෙන් පෙන්නපු නක්ෂත්‍ර ආදී වන්නා වූ සම්බන්ධ වෙන විග්‍රහකාරය කියලා. දැන් ඒක අපිට ඕන ඕන හැටියට වෙනස් කරන්න බෑ. හැබැයි නමුත් මේ ග්‍රහචාරී කියන එකෙත් යම් ආකාර පරිවර්තන වෙනකොට කාලගුණ දේශගුණ විපර්යාසයන් ඒ තුලින් ලෝකෙ හින්ද වෙනවා. සමහරලාට ඒවා නරක පැත්තට ගැලපෙන විදිහට පරිසරයක් හදනවා. සමහරලාට ඊටාම හොඳ පැතිවල පරිසරයක් හදනවා. ගුණවතුන්ගේ පැවැත්මට ගුණවතුන්ගේ නැහැ ගුණ ධර්මයට ප්‍රතිචාර දක්වන පරිසරයක් වෙන වෙලාවක් තියෙනවා. ඔය වගේ වෙලාවල් එකින් එකට තියෙනවා. ඒක විශ්ව ස්වභාවයක්. නිකම් අහම්මේ ස්වභාවයක් නෙමෙයි. ඒකත් හේතුඵල න්‍යාය ධර්මයේ අනුව සිද්ධ වෙන එකක්. ඉතින් ඒ වගේ යම්කිසි විදියක දැන් ඔය ඉතින් ජ්‍යොතිෂ ආදීන පෙන්නනවා යම්කිසි ආකාරයෙන් මේ වෙලාවට පිටු ග්‍රහචාරයක් තියෙනවා. මෙබඳු ග්‍රහචාරය අවුරුදු 700 ගානකට හැරයක් මේ නැවත වාරයක් ඉඳාම ඇත ගහ මේ මේ දවස්වල ඒ ග්‍රහචාරය ගෙනවා පෙන්නනවා. ඉතින් මේ වගේ අවස්ථාවක් තුළදී ඒ ග්‍රහචාරය තුළදී ඒ තුල සිද්ධ වෙන අනුකූල පරිවර්තනය සිද්ධ වෙන්න බොහොම ආධාර වෙනවා. දැන් ලෞතර බුදු වෙනත් බෑ ඔච්චර පාරමිතා පුරලා ග්‍රහචාරයක් නැතුව. නෑ වෙසක් පුණු පොහොය දවසක පුණු පොහොය දිනක උදෑසනක තමයි අරුණෝදය තමයි බුදු වෙන්නේ. නෑ ඉරහඳ විතරක් නෙමෙයි බලපෑවේ. ඒ ඒ මාසේ නෝට ඒ මාසේට අවශ්‍ය කරන ග්‍රහතාරකත් වල සම්බන්ධයක් බලපෑවා. මේ පොතන් පුණු පොහොය දවසක උදෑසන බුදු වෙච්ච බුදුවරයෙක් නෑ. තව බුදුරන් වහන්සේ නාමයේ බුද්ධත්වය කරන කෙනෙක් වෙසක් පුණු පොහොය දින අරුණෝදයක බුදු වුණා. එහෙනම් ඒකට අවශ්‍ය කරන්න ආ විදිහේ ඒ වෙසක් පුරු බොහෝ දිනේ මේ ග්‍රහචාරය කාටවත් හදිසිය හදලා ගොඩනගලා ගන්න බෑ. හදිසිය හදගත්ත හේකුත් නෙමෙයි. ඒක විශාල කාල පරාසය තුළ සිද්ධ වෙන ක්‍රියාදාමයක්. අන්නේ ක්‍රියාදාමයේ මතුවලා ආපු වෙලාවක තමයි ඔච්චර පෙරම්පුරාගෙන ආපු බුදු මේ වහබෝසතන් වහන්සේලා බුදු වෙන අවස්ථාවේ. ඉතින් ඊට පස්සේ ග්‍රහ පරිසරයක් අවශ්‍ය වෙනවා ඊළඟට. ඒකට මේ ගස්කොළනුත් අවශ්‍යයි. මේක තමයි බෝධි වෘක්ෂය පහළ වුනේ. ඒ වගේම දිසා පරිසරයක් අවශ්‍යයි. මධ්‍ය දේශයේ සිද්ධ වෙන්නේ ඒකයි. දිශාව බලාගෙන ආවත් යමු දිශාවෙන් දිශාවට ඒ කිරණ වෙලයි. දැන් නැගිනහිර බලාගෙන ඉඳගෙන බුදු වෙන්න ඕනේ වස්නාහිර බලාගෙන බුදු වෙන්න බෑ. ඒකට පැත්තක් තියෙනවා. දැන් මේවා නෑ කියන්න හදුවට හරියන්නේ නෑ. ඔය බොරු කතා කිව්වට හරියන්නේ නෑ. ලෝතුරා බුදු වෙන්න නැගතක් ඕනේ වුණා. දිශාව බලාගෙන ඉන්න ඕනේ වුණා. පැත්තක් ප්‍රදේශයක් ඕනේ වුණා. මේ සියල්ලම අවශ්‍ය වෙනවා. වෘක්ෂයක් ඕනේ වුණා. ඉඳ ගන්න ආසනස් විශේෂ දෙයක් ඕනේ වුණා. කුසතන ඕනේ වුණා. ඒ වගේම කඳ ආහාරයේ දාණයට මේ දියන උසු ගිරිබසක් ඕනේ වුණා. ලෝතර බුදුනේ සෝවන ගුරුවරයා. එහෙනම් අපි අපිට මේ විතරයි ඉතින් වෙන්න දෙයක් නැහැ ලෝකේ. වෙන්න තියෙන ඒලම දේ ලෝතර බුදු බව. මේ ලෝතර බුදු බව සිද්ධ කරගන්නත් මේ භෞතික පරිසරයේ අනුකූලව ක්‍රමානුකූලව ඇදිච්ච වෙලාවක එක වෙන්නේ. ඒක ඔය බලවේගය තුනේ මේ පරිසරය හදන්න ඕනේ. හදාගත පරිසරය තුන තමයි සිද්ධිය සිද්ධ වෙන්නේ. ඒ වගේ මේ විශ්වය තුල අපිට හිතුව හැටියට යම් ප්‍රතිඵලයක් දැක්කහම මේ ප්‍රතිඵලය අහම්බෙන් වුණා කියන එකක් නෑ. අහම්බෙන් වුණා කිව්ව කිසිම දෙයකට එක එකඟ නෑ. ඒක මොඩ කතාවක්. හේතුඵල න්‍යාය කරලා හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. එහෙනම් මේ වෙලාවේදී අපි දකින්න ඕනේ මෙයාට එන හේතු බල. ඉතින් දැන් අපිට බලන්න බැන් දෙපැත්තක තියෙන. එක පැත්තක් තමයි විශ්ව හේතුව. විශ්වයේ අනුකූල පැත්තට පරිවර්තනය වෙන්නේ. නමුත් මේ පරිවර්තනය වෙනකොට දැන්ට තියෙන ඒවාට ඇති වෙනසක් ඇති වෙන්න ඕනේ. දැන් අපි මෙහෙම හිතමුකෝ. යම් තැනක කන්දක් තියෙනවා. හැමතැනම මීදුම් බාලා. දැන් කඳ පේනවද? දැන් පේනවා මීදුමක්. ඉතින් අවුව වැටලා හැම ටිකක් වෙලා ගිහලා මීදුම ගහගෙන ගිහලා ඔකම මීදුම එතෙන් අඳුර අඳුර ගැලවිලා ගියාට පස්සේ ලස්සනට අර කඳ පේන්න වෙනවා. ආයෙ හැරක් මීදුම වැහුණොත් ආයෙත් ඒ කඳක් පේන්නේ නැහැ පරාත කොහෙද දිනවා කියලා හොයන්න වෙනවා. අර මීදුම් බාන්නේ ඉස්සෙල්ලා කඳ දිවුණා. මීදුම් බාලා නැතුවම කඳ තියෙනවා. අර මීදුම් වෙනකොට කඳ නැති වුණේ නෑ. ඒ වගේ යම්කිසි ආකාරයෙන් දැන් අර තව දෙයක් මෙහෙම බලමු. යම් තැනක තියෙනවා රත්තරන් වලින් හදපු යම්කිසි භාණ්ඩයක්. මේක දිලිසෙනවා. අපි වටේට කළු දුමාරයක් එන්න මොනවා හරි පත්තු කරනවා. දැන් කළු දුමාරයෙන් අර හතරම් පාන තියෙන පරිසරය වැහිලා. දැන් අර හතරම් පාන දිලිසව පේනවා. ඒකේ උරුමේ හතරම් පාන තියෙන උරුමේ දැන් වැහිලා තිනවා බාහිර පරිසරයේ වලාපරලේ. මෙන්න මේ වගේ මේ මිනිස්යන්ව දන්නවා වුණාට. මිනිහා ළඟ ලෝභ, දේශ, මෝහ සහගත පාප කිරණක් විහිදෙනවා. මේක අඳුරුයි. ඒතර අඳුරු කිරණ වැඩි නම් එහෙම. පාප ගති වැඩි නම් මේ විශ්ව තලයේ අඳුරු කරනවා. අර අඳුරු කිරණිය. අපි බලාපොරොත්තු වෙන්නේ කිය ඔප්නං වෙන දෙයක දීප්තිය ඔප්නං ගිය දැන් පේන. ඒක තිබුණා ඒකේ. නමුත් අපිට පේන්නේ. ඒවට උරුමයක් තියෙනවා. ඒක මත වෙලා පේන්නේ. අන්න එහෙම දෙයක් තියෙනවා. දැන් අපි හිතමු මෙහෙම දෙයක්. අපි අඳිනවා දැන් සූර්යා චන්ද්‍රයා ඔය විදිහට අපි හිතන අඳිනවා කොටුවක් ඇඳගෙන වටේ රැස්මාලාවක් එහෙම දාලා. අපි ඔගේ නිකන් රවුමක් ඇඳලා අර රැස්පියන් ඉරි ටිකක් ගහලා විතරක් තියෙනවා ඒක. ඒක දිහා ටිකක් බලනවා. තව එකක් අඳිනවා. කට ඇඳලා කටට හරියන කෑල්ලක් අඳිනවා මැදි. කෙනෙක්ගේ මූණක කට තියෙන දෙයක්. එච්චරයි ඒ රූපේ තියෙන්නේ. තවත් අර වගේම රැස් වීදි ටිකක් අරගෙන නාහේ කටයි දෙක විතරක් ඇඳලා තියෙනවා. තවත් එකක් අරින් නෙත් දෙකක් තියලා ඉවරලා නාහේ කට ඇඳලා තියෙනවා බලනවා සූර්යාගේ ලාංඡන හතරක් විදිහට අරගෙන. දැන් 아무තු තේජසක් පේනවද නැද්ද? අර net එකත් එක්කලා තීර හදපු අර සූර්යා වෙනුවට හදපු රවුම්. අර චිත්‍ර ටිකම තමයි අපි අර ඉරි කැලියෙන් හැදුවේ. නේත්‍ර දෙක තිබ්බ ගාම අවුතප් වෙනවා. ඒ සූර්යාගේ හොඳට ඇහැර ඇහැර දැනෙනවා ඒ සූර්යාගේ අමුතු තේජස. දැන් බුදු පිළිමයක් තියෙනවා. නේත්‍ර තියන්නේ ඉස්සරහ සතේ නේත්‍ර තිබහා සතේ වෙනසක් දකින්නේ. අයිර හොඳට වෙනසක් පේනවනේ. නෙත තිබ්බ ගමන් විශාල තේජසක් පේනවා. මා ගාම්භීර පෙනුමක්. ඒක විශේෂයක් වෙනවා. මේ නේත්‍ර සිනහ කියලා මොකද්ද කියලා අර මේ දෙපළොවේ 32ක් තිබ්බ කළු පාට නින්ද කියලා හරියන්නේ. ඔච්චරයි ඒකලි. ඒ වෙනත් ලොකු වෙනසක් අපිට පේන්නුණා පරාවර්තන. මෙන්න මේ වගේ යම්කිසි ආකාරයක ಗುಣ ආකෘතියක් හැදුවොත් ඒකේ පරාවර්තනය වෙන ශක්තියක් එනවා අනුකූල ශක්තියක්. ඒක බුදු ගුණයට අනුකූලයි. ඉතින් ඔකට බුදු රැස් කියන්න එපයි කියනවා. අපි තව තව එකක් විග්‍රහ කරලා බලා ගත්තොත් හුඟක් හොඳයි. මොනවා වුණා කමන්නේ කියමුකෝ මම රහ කියමුකෝ. බුදු කියන ටික පැත්තකින් තියලා හරි කමක් නෑ. එතකොට රැස් ටික විහිදෙනවා. විහිදෙන්න පේනවා. දැන් අපි අර ලෝභ දේශ මොහ අඳුරු කිරණයන්ගෙන් පරිසරය වැහුණොත්. ඒ විහිදෙන රශ්මියට අපේ ඇහැ කරා එන්න තියෙන බාධාවක් එනවා. ඒ නිසා ඒක අපිට පේන්නේ. ඒ ඒ જાතිය සංකේතයට උරුම ගති ලක්ෂණයක් ඒ සංකේතය හදනකොටම තියෙනවා. මේක හැම දෙයකම ස්වභාවයක්. පරිසරයේ තියෙන ආකර්ෂණය වෙනස් කරන්න හුඟක් දුරට බාහිර ලෝකේ ඒ වගේ හටගන්න සංකේතයන් මුල් වෙනවා. දැන් ලස්සන මල් පොකුරක් තිබ්බහම ඒ ආවට ලස්සනට වෙනවා. මල් පොකුරේ තමයි ලස්සන තිබුණේ අපිට දැනෙන්නේ. නැත්නම් අපි දන්නේ ආවට පරිසරයේට ඒකේ මොකද අමුත්තක් ආවද කියලා. යම් කිසි ද්‍රව්‍යයක් තිබ්බහම ද්‍රව්‍යයේ සතු සුගඳ දුගඳ දෙක මේ පරිසරයට විහිදෙනවා වගේ. අපි නොදන්න පැත්තකින් යම් කිසි වර්ණවත්දයක් තිබ්බොත් ඒකිනුත් යම් දෙයක් මේ විශ්වයට විහිදෙනවා. ඒ තිබ්බ දේ යහපත් නම් ඒකේ විහිදෙන පරිසරයේ විහිදෙන ශක්තියත් යහපත්. ඒ තිබුණ දේ අයහපත් නම් ඒ ශක්තියත් අයහපත්. මේ කාරණා දෙක තුරන සිද්ධ වෙනවා. මෙන්න මේ වගේ ශක්තිය විශේෂයේ ගිහිල්ලා වැඩිලා දෙන පරාවර්තන ක්‍රියාවලිය නැත්නම් ඒක ඇතුළේ උත්තේජනීය ක්‍රියාවලිය තමයි. අපිට විශේෂ වශයෙන් පේන්නේ. එහෙනම් අපි දකින්න ඕන වැදගත් දෙයක් තියෙනවා. ඔය බුදු බුදු පිළිම වලින් විහිදෙන රශ්මිමාලා. ඒ සංකේත වලින් විහිදෙන විශේෂ රශ්මිමාලා. අද ඊයේ තිබිච්ච නෙමෙයි මීට හොඟ ඉස්සරහා තිබුණා. ඒවා ඒවා හැදුවාම ඒ උරුමේ ඒකයි. ඒක අර මිනිසුන්ගේ තියෙන අඳුරු මානසිකත්වයේ කටයුතු නිසා. ඒක වැහිලා ගිහිල්ලා. ඒ අඳුරට තිබුණොත් අර පෙර තිබිච්ච ප්‍රകൃතිය ආයි පිළිඳ වෙනවා. සංකේතේ නම් බුදුරුවා කියැන්දෝ ඒකෙත් අර විදේ සතේ පේන්න වෙනවා. එහෙම ස්වභාවයක් තියෙනවා. ওই ස්වභාවයේ මේ කාලෙ වෙනම වැහිලා තිබෙන ක්‍රම දෙකකින්. එකක් තමයි පරිසරයේ නියම කාල පදාසය පරාසරය. හැදිච්ච හැටි ප්‍රශ්න. ඒක මුළු විශ්වයේ ග්‍රහචාරයත් එක්ක සම්බන්ධ වෙලා එක වෙන්න ඕනේ. අනික් කාරණේ තමයි මිනිස්සුયો මානසින් නිකුත් කරපු ශක්තිය. යහපතට නිකුත් කරන්න තිබිච්ච ශක්තිය වැරද්දුවොත් මොකද වෙන්නේ? යම්කිසි හතුරට වෙඩි තියන්න තියෙන තුවක්කුවේ කට තමන්ගේ පපුවට හරවගෙන අනිත් පැත්තට කොකා ඇසුවොත් මොකක් වෙයි? හතුරා නෙමෙයි මැරෙන්නේ තමන් මැරලා වැටෙනවා. ඒ වගේ අපි යම්කිසි දෙයකට මොනවට හරි යමක් කරන්න යමක් ගහන්න හරි ගත්තොත් ඒ වදින පැත්ත තමන් දිහාට හරවලා ඉඳන් ගත්තොත් තමන්ට වදිනවා. මෙන්න මේ වගේ බුදුරජාණන් වහන්සේ අපිට බයත් ඇති ගැන්මක් ලොබු දෙහැ ගැන්මක් ඇති වුණොත් ඒකාන්තයෙන් බය නැතුව ඒකාන්තයෙන් සිද්ධ වෙන සිද්ධියක් වෙනක නැති වෙලා යනවා. මෙන්න මේ ක්‍රමයට මාව මෙනෙහි කරන්න. කියලා නවගුණ ගාථාවක් දේශනා කළා. රජාගේ සූත්‍රයේ හොඳට පැහැදිලිව දේශනා කරලා තියෙනවා. එහෙනම් බෞද්ධය හැමදෙල ඕක ඉස්සරින්ම පුරුදු වෙලා තිබුණා. මොනවා හරි ප්‍රශ්නයක් ආපුහම ඉදාර ඉතිවිස බවන සම්මා සම්බුද්ධෝ කියයි නෑනවා. සෝහනගදී වාය වුණත් කවුරු හරි ගහන් දාවත් බැරෙන්න බේරෙන්න බැරි වෙතනකදී මතක් වෙන්නේ. ගාථාවට කියන ඉතිවිසෝ ගාථාව. දැන් මේක තමයි අපි භාවිතා කරන ගාතාව. හැබැයි මොකද්ද මේ ගාතාවට අපි කිව්ව නම? ඉතිපිසෝ ගාතාව. ඒක සද්ද කරන්නේ කොහොමද? ඉතිපිසෝ භගවා අරහං කියලා සද්ද කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු යම් දේශනාවක්. මුල යහපත්, මැද යහපත්, අග යහපත්, අර්ථ සහිතයි, ව්‍යංජන සහිතයි, ਸਰවාකාරයෙන් පරිපූර්ණයි, අඩු කරන්න දෙයක්, වැඩි කරන්න දෙයක් ඒකේ නෑ. වැඩි කියලා අයින් කරන්න දෙයක්වත් නැහැ අඩුයි කියලා එකතු කරන්න දෙයක්වත් නැහැ ਸਰවාකාරයෙන් පරිපූර්ණයි එහෙනම් ඔබලාට බයත් ඇතිගැන්මක් ලොමු දැහැගැන්මක් ඇතිනොත් මෙන්න මෙහෙම මාව මෙනෙහි කරන්න කියලා නවරහදී බුදුගුණ ගාතාව දේශනා කළා හැබැයි යෝගේ පදයක් අකුරක් එහා මෙහා කරලා එක පදයක අකුර අනිත් පැත්තට ගත්තොත් අනිත් පදයේ තියෙන අකුර අනිත් පැත්තට ගත්තොත් සම්පූර්ණ අර්ථ විකෘතියක් වෙනවා වෙන එක ණයෙක් කියලා බෝඩ් එකක් ගහපුවාම බෙනේ කියලා වෙනම ලියලා කයන අනිත් පදයට දැම්ම බෙනේ කන ඒක වෙනවා. බෙනේක ණය කියන අර්ථයේ වෙනුවට බෙනේ කනේ කියන අර්ථයක් එනවා. දැන් කොච්චර අර්ථ වෙනස් වෙනවා. ඉතිපි සෝ භගවා කියන බුද්ධ දේශනාවේ වචනේ. ඉතිපිසෝ භගවා කියම වෙනස් වෙලා නැහැ. ඉතිපි සෝ භගවා අරහං එසේ ඉන්දෝර මුල පදේ. ඉදිවිසෝ භගවා අරහං. දැන් පදේ අකුර පැන්නේ නැද්ද දෙපැත්ත? දැන් අපි හිතුවේ නැති අපි වෙලා නැද්ද උතන? ඉතිපිසෝ ගාතාව කියලා ඉතිපිසෝ කියලා පදයක් පාලියටත් නැහැ. නමුත් ඉතිපිසෝ කියලා පදයක් අපි වෙන් කරන්නේ නැතුව භාවිතා කරනවා. ඉතිපි සෝ භගවා කියන වචනේ සෝ කියන එක තරම් ඉතිපි කියන දේ ඇඳලා ඒ අකුරු හතරෙන් හදා ගන්නවා ඉතිපිසෝ කියලා පදයක්. නමුත් හැඟවිච්ච සියුම් රහසක් ඕකේ තියෙනවා. අපිට හොයාගන්න බැරි එකක්. මොකද පද නිරුක්ති වල හැඟවුණු තැන් තියෙනවා. ඒ වද හැඟවිලා තියෙනවා. භාෂා නිරුක්ති විතරයි මතුවලා තියෙන්නේ. ඔය ඉතිපි කියන වචනේ සියුම් අර්ථයක් තියෙනවා ඉෂ්ට වූ ප්‍රිය වූ කියන අර්ථය. හැබැයි පද නිරුක්තියට ඕක සද්ද නිරුක්තිය රහු වෙනවා මිසක් ඕක අහු වෙන්නේ නැහැ යම් දවසක ඕක ಗುಣ මතුවලා එන කාලෙකයි ඕක වෙනස අහු වෙන්නේ. සෝ භගවා යහපත් වූ භාග්‍යවතුන් වහන්සේ. සෝ කියන වචනේ ඒ කියන වචනේ තව අරගන්න පද නිරුක්තිය. ඔතන තියෙන්නේ ඉෂ්ට වූ ප්‍රියවත් වූ යහපත් වූ භාග්‍යවතුන් වහන්සේ අරහං සම්මා සම්බුද මෙහි වන්සේක කියලා අන්තිමට වෙන්නවා. ඉෂ්ට වූ ප්‍රියවත් වූ සත්පුරුෂ වූ කියන වචන පුරුෂ කියන එකත් සත්පු කියන එක. තමයි ඉතිපි සෝ කියන්නේ. ඉති කියන වචනේ ගත්තහම අර ඉෂ්ට වූ ගුණේ පිසෝ කියන්නේ පිස දමනවා. ඉෂ්ට වූ ගුණ පිස දැමූ භාග්‍යවතුන් වහන්සේ මෙන්න මෙහෙමයි කියලා දැන් කියනවා. දැන් ඉෂ්ට වූ ප්‍රිය වූ සුගත වූ එන යහපත් වූ භාග්‍යවතුන් වහන්සේ අරහන්නා වනසේක සම්මා සම්බුද්ධනා වනසේක මේ ආදි වශයෙන් අපි ගුණ ටික කියාගෙන යනවා. දැන් ඉෂ්ටත්වයේ පිස දැමූ භාග්‍යවතුන් වහන්සේ අරහන්නා වනසේක සම්මා සම්බුද්ධනා වනසේක විද්‍යාචරණ සම්පන්න වනසේක කියලා මෙහෙම කියනවා. දැන් මොකද කිව්වේ? ඉෂ්ටත්වයේ යහපත මතු කරලා දුන්න බුදුරජාණන් වහන්සේ මෙහෙ වෙනවා කියන එක ඉෂ්ටත්වයේ විනාශ කර දැම බුදුරජාණන් වහන්සේ මෙහෙ වෙනවා කියලා හිතුවොත් එහෙම මොකක් වෙයි? හම්බ වෙයිද අපේ ගුණය? එන ඉදිවිසෝ ගාථා කියලා හදාගත්තාම ඔය වචනේම සාප වෙනවා. බුදුගුණ ප්‍රතිඵල ලබන්නේ නෙවෙයි සිද්ධ වෙන්නේ. බුදුගුණයට නිගර කරව බුදුන්ට නිගර කරව සාපයක් ලබන්නේ. නමුත් මේවා ඊටාම සූක්ෂම අපේ හෙලාටුවා නැති වෙච්ච කාලේ. යම්කිසි බ්‍රාහමණය ඇවිදින හිටන් නොයේ බමුණු දහම් මෙහි වතුරෝලා ඒගොල්ල සමහර අය නෙමෙයි ත්‍රිවේද පරප්‍රාප්ත බමුණු. නිකම්ම බමුණා කියන වචනේ ගත්තා හරියන්නේ මේ භාෂා නිරුක්ති පිළිබඳව ඒවා පදවල තියෙන විෂ වෙන තැන් පිළිබඳව බොහෝම දුරට සියුම් තැන් පරීක්ෂා කරලා ඉතින් ඒවා මේ දැනුවත් වෙලා හිටපු අය. වස් කවි හදලා පුරුදු අය. සෙත් කවි හදලා පුරුදු අය. හෙක් කවියක් වෙන්නේ වස් කවියක් වෙන්නේ මෙහෙම කියලා දැකලා පුරුදු අය. පදයක අකුරක් වෙනස් කරපුවාම ඇති වෙන සාපේ මෙන්න මේ විදිහට මේකෙන් පිට වෙන විස මෙහෙමයි කියලා දැකපු අය. එහෙම ශාස්ත්‍රයක් ලෞකික ශාස්ත්‍රයක් දන්නයි තමයි ත්‍රිවේද පරප්‍රාප්ත බමුණෝ කියන්නේ. ඉතින් මෙහෙමයිට පුළුවන්කමක් තියෙනවා මේගොල්ලන්ට ඕනකදී බුද්ධහම මෙහි නගා සිටවන්න නෙමෙයි. සම්පූර්ණම බෞද්ධයන් අතරේ බුද්ධහම නැතර නැති කරන්න. මෙන්න මේ නිසා පුංචි කෑල්ලා වෙනස් කරලා හත් ගායනා කළ මිනිසුන්ට කාවැද්දේ වර පස්සේ කොච්චර පදේ වෙන් කරලා තිබුණා කොච්චර පාළියේ වෙන් කරලා පදේ හදලා තිබුණා කොච්චර කිව්වා ඉතිපි සෝ භගවා කියන හරි අමාරි යෝග දෙන්න මොකද දීලා තියෙන නිසා දැන් දේශකයන් වහන්සේලා විස්තර කරලා දෙනවනම් මිනිසුන්ට යථාර්ථය කියා දෙනවා කවදාවත් ඒ වරද කරන්නේ නැහැ ඉතින් උන්වහන්සේලාත් අයෝනිසෝ මානසිකාරයෙන් අර කිව්ව විදිහටම කියාගෙන එනකොට ඔගේ වෙනසක් දකින්නේ ඉතින් අපි මොකද කරන්නේ ඉතිපිසෝ භගවා කියලාම පටන්ගෙන කියන කොච්චර ලංකාවේ හැමතැනම කිසි බැලුවා සිද්ධ වෙලා තියෙන්නේ ලෝකයේ කොච්චර භාෂා විසරදව යන වහන්සේලා හිටියා. විසරද පිරිස හිටියා. ඔය ගැන විමර්ශනය කරන්නේ. ඉතින් ඉතිපිසෝ භගවා කියලා මම නවත්තලා පොඩ්ඩක් කියන්නේ ඒක හුරු කරන්නයි. සමහරවල්ලාට මට කෙල ගිහිලි වෙලාවක් තියෙන නවතින් දැත්තේ. අපි හරියට කියමු කියලා මම ඉතිපිසෝ භගවා කියලා ඉතිපිසෝ භගවා කියලා ඒගොල්ලෝ කියේ. දැන් ඔය කියා දීලා කියා දීලා මේ වරද්දන්න එපා කියලා. දැන් නම් අපේ පිළිසතරේ දහස් ගාණක් ඉතිපිසෝ කියලා කියන්නේ නැහැ. ඉතිපි සෝ භගවා අරහං පදෙන් පදේ වෙන් කරලා නවරහදී ගුණ අපේ පිළිස් කියනවා. අපිට වැටලා තිබුණ එක්තරා දෙයක් තියෙනවා. යම් දවසක මේ ආර්ය ධර්මයට අනුකූලව දහම් හැඟීම් ඇති කරගත්ත ඊට අනුකූල වන්නා වූ අයගේ යම් සත් ආශිර්වාදයක් ලැබුණොත් එබඳු පිරිස් 1000ක් එක් වුණාට පස්සේ මේ විශ්ව පරිවර්තනයක් වෙන්න පටන් ගන්නවා කියන එකක් අපිට අවුරුදු ගානකට ඉස්සෙල්ලා සමාධියට ලැබිලා තිබුණ අදහසක් තිබුණා. ඉතින් හැබැයි මෙච්චර කාල හඟවපු දයන් වහන්සේගේ ගුණේ පිළිසම්පු එක දැන් අනික් අතට වැඩ කරලා ඒ ඉෂ්ට වූ ප්‍රිය වූ ශ්‍රේෂ්ඨ වූ භාග්‍යවතුන් වහන්සේ මෙසේ වෙනවා කියලා අවංකව කියනවා. දැන් එහෙනම් දහහක කඩෙන් ඔය පිටේලා ඇති දැන්. දහස් දිනකින් පිටේ යනවා වෙලා මේ එනකොට. හැබැයි ඉතින් දැන් ලොකු විශ්ව පරිවර්තනයක් පටන්ගෙන ආවා. ආරම්භක මාත්‍රයක් ආවා. හැබැයි එදා තිබිච්ච විශ්ව පරිවර්තනය ආපුවාම ඊට වඩා දේවල් ලෝකේ දකින්න පුළුවන්. අපේ වංශ කතාවල තියෙනවා දලදා වහන්සේ බුදුරුවම වල ප්‍රාතිහාර්ය පෙන්වනවා කියලා. අද නම් ඒක කියන්නේ දලදා වහන්සේ කියන දත් කොටයක් නේ. ඔය දත් කොටයකට පුළුවන් ද එහෙම එකක් කරන්න කියලා අහයි අද පඬිත වේදී අය. සාමාන්‍ය අය විතරක් නෙවෙයි. පැවිදි පින්වතුනුත් අහනවා. පැවිදි ආහඳුරුවෝ ඕක වැඩට කියන්න පුළුවන්. ඔබ පිළිගන්නවද ඔබලා? යකෝ දත් කොටයකට පුළුවන් ද ඕක කරන්නේ? ওই જાතියේ කතාවල් කියන්න පුළුවන් විදිහේ ස්වාමීන් වහන්සේලා හැටියට වෙනින්න පිළිසදා තියෙනවා. මොනවා කරන්නේ? එහෙනම් එදා ඒවා නොතිබුණා නෙමෙයි. ඔය ජයසිංහ මහ බෝධින් වහන්සේගේ හස්මික ආදාමයන් නොවිදුණා නෙමෙයි. හොඳට පැහැදිලිව විහිදුණා. ඔය විශේෂත්වයන් තිබුණා. නමුත් අර කියන විස බලවේගය නිසා මෙයා වෙහිලා තියෙනවා. නැවත විවෘතලා එන්න එන්න එයා ප්‍රාතිහාර්යාත්මකව මතුවෙනවා. ඉතින් ඒ නිසා මොකද කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක්. ඔතෙන්ට දැන් මේ නවීන විද්වතුන් කරුණු යොදනවා. සාමාන්‍ය මිනිස්සය කියන වචනේ ඔප්පු කරන්නම කරුණු යොදනවා. බැරි වෙලා හරි ඉදිරිවාදීhari තියෙන සූත්‍රයක් අහුනොත් ඒක මැජික් බුද්ධාගම එකක් කියනවා. පස්සේ එකතු කරගත් එකක් කියනවා. කවුරු පිළිගන්න කැලලා තිනවා අර නිහතමානී යහපත් ගුණේ පෙන්වන්න ලෝකයාට යථාර්ථය පෙන්වන්න උන්වහන්සේ මේ ප්‍රകൃති ගති ලක්ෂණේ ලෝකේ ආගිය ගමනක් හෝ එහෙම කිව්ව සිද්ධියක් අල්ලගත්තාම අන්න ඒක බුදුදහමටයි නියම සූත්‍රයක් කියනවා. ඒ තැනින් තැනින් එකතු කරගත්ත කෑලි දෙක තුනක් තියෙනවා සූත්‍ර පිටකේ. අනික හරිය මයික් බුද්ධාගම කියලා පැත්තකට දාන්න. දැන් මෙහෙම ඉන්න පිරිසුත් ඉන්නවා. දැන් මේ නිසා මොකද වෙන්නේ? අර යථාර්ථවත් ධර්මය වැහිලා යනවා. දැන් දීඝනිකායේ පිළිගන්න කැමති නෑ. මොකද හේතුව? ඒකේ තියෙනවා හැම සූත්‍රයක් ගානේම ඉර්ධි ප්‍රතිහාරයක් ගැන. අභිඥාලාභීත්වයට පත් වුණ කෙනෙක් මනෝමීර්ධියෙන් කරන වැඩ ගැන. පළඟ බැඳගෙන ආකාශයේ යන බිත්ති පර්වත ප්‍රාකාර ප්‍රසාර කරගෙන මේක අයින් යන්න පුළුවන්. මූදේ ගිලෙනවා වගේ, ගඟේ ගිලනවා වගේ මේ මහ පොළොවේ ගිලෙන්න පුළුවන්. අනිත් පැත්තේ මතුවෙන්න පුළුවන්. පේනී ඉන්න පුළුවන්, නොපෙනී ඉන්න පුළුවන්. දහසක් මවලා 1000ක් එක එකනා 1000ක් වාගේ පෙනී ඉන්න පුළුවන් 1000 එකනා වාගේ වෙලා පෙනී ඉන්න පුළුවන් මේ ආදි වශයෙන් නොඒක ආකාරයෙන් ඉරිදි ප්‍රාතිහාර්ය ගැන කියනවා. ඒවා තියෙන සූත්‍රයක් තිබුණොත් අර මැජික් බුද්ධාගම කියන කට්ටිය ගණන් ගන්නවා. හැබැයි දීගණිකය තියෙන තරම තියෙන්නේ බොහෝ සූත්‍ර ඒවම. ඒවා කැලක් නැති සූත්‍ර නෑ. ඉතින් ඒකවල අර උරුවෙල් කාශ්‍යප දමනීය වගේ තැන්වලදී 300 ගාන ප්‍රාතිහාර්ය පෙන්නපුවා තියෙනකොට ඒවා කොහොම මැජික් බුද්ධාගමට අයිති කොටස් හැටියට ත්‍රිපිටකේ කපනවා. දැන් මේ වගේ ඉන්න පිරිස අතරේ ඒවට මේ රුකුල් දුන්න අයට දැන් මේ රැස් කියන වචනය කිව්වහම කො කියනවා. ඉවසා ගන්න බෑ. මිනිස්සු ඒකේ භක්තියක් ඇති කරගත්තොත් එයා මෝඩයේ කන්දිය කරන්න හදනවා. ඉතින් ඒ ගති ලක්ෂණ පහළ වෙනවා. පහළයි නම් ඉතින් කියනවා මෝඩයෝ මේවට රැස් ඕවා නෙවෙයි බුද්ධ ආගම. ඔකද කරන්න කියන්නේ. ඔය ආදී වශයෙන් අරවට කරහනවා. බුදුරයන් වහන්සේගේ ගුණයක් ගැන ඇහුවා. දික්කලතක් වකල හිමින් බබලොට වැඩියා කිව්වොත් ඔබ දැක්කද? ඔයගේ ප්‍රශ්නයක් මොනවා හරි දාලා. ඔය ඒව හදාගත්තේ ඔබ තමයි. ඔය જાතියේ රක වහනවා. අර කුසිනාරානුවර මේ තල්වනේට වඩින වෙලාවේ මගේ ඉගර ඉඳ ඉඳ බේස නිසා බොහෝ පොලක ඉඳගෙන කකුල් ඉදිමිලා ත්‍රිපාද ඉදිමිලා වැඩපු කතාව ගැන අන්න හරියටම හරි. ඒක වෙන්න බුල ස්වභාවිකයි. කායකට වෙන හැටි. ඒක පිළිගන්න කැමතියි. මෙන්න මෙහෙම අවස්ථාවලට කැමතියි. දික්කලතක් වකල හැනින් බබලොර ගිහි වැඩියා කිව්වොත් අන්න ඒක එකතු කරගත් එක. දැන් ওই જાතිය කර කර ධර්මයේ විශාල වශයෙන් කපනවා. ත්‍රිපිටකේ විනාශ කරන්න සෑහෙන පිරිසක් එක එක පැත්තේ වලිකනවා. අපිට අවශ්‍ය ඒක නෙමෙයි. නෝ පෙන්නපු ඇත්තක් තියෙනවා නම් Taman ඒකට විරුද්ධව කතා කරන්නේ ඒක දැකලාද? හේතු ඇතුවද? දැන් මේ ටික දකින්න ඕනේ. දැන් එහෙම කතාවල් දැකගන්න ඔය කියන 34 නෑ. සමහර අය කියනවා ඔක භූත ආකර්ෂණයකින් වෙන. දැන් දැන් කියනවා එහෙම. භූතයෙන්ගේ ආකර්ෂණයකින් ඇති වෙන වෙනසක් කියලා. දැන් භූත මට්ටමට පිළිගන්න මට්ටමේ කතාවක් කරනවා. නමුත් ඇහුවොත් එහෙම. ඔබ වහන්සේලා ඔහොම කියන්නේ ඔය ඔය එක භූතයෙක්ව කරනවා දැක්කද? භූතයෙක් කොහොමයක් කරනවා දැකලා අවංකව දැකලා දේ කතා කරලා ඔහොම කියන්නේ කියලා ඔව් කියයිද? ඒක මතයක් නේ කියන්නේ. Taman දැක්කේ නැත්නම් ඒක එහෙම වෙන්න පුළුවන් කමක් නැත්නම්. ඒක එසේම වෙනවා කියලා ස්ථිර කළා කියනවනම්. යා ඒක සත්‍ය වශයෙන් ඒක දන්න කෙනෙක් ඒක අන්ත මොඩේ. ඔය දෙන්න එකනේ. ඒක අන්ත කපටි. ඉතින් ඕකේ අපි දකින්න ඕනේ යම් කිසි කෙනෙකුට නිකම්ම කියන්න බෑ යමක් කියනකොට මේක වෙනවා නම් මෙහෙම මෙහෙම ක්‍රම තියෙනවා. එහෙම කියේ. මේක ඇත්තක්ද මේක බොරුවක්ද කියලා අවිධිද. එහෙම නිගමනයක් කරන්න බෑ. දැන් බුදු පියාණන් වහන්සේ එක අවස්ථාවක දේශනා කරනවා ඔය ගග්ගරා නදී මේ නදිය කියන්නේ ඔව් ගග්ගරා පොකුණ කියන පොකුණක් ගැන. ඔය පොකුණ ළඟට ගිහිල්ලා මේ ලෝ සිතුවිලි හිතමින් හිටියයි. ලෝ සිතුවිලි කියන්නේ මේ ලෝකේ පිළිබඳ ආසා හිතවිලි. එක්තරා තරුණියකේ පොකුණ දර ඉඳගෙන එහෙම හිත හිත ඉන්නකොට දැකලු විශාල සේනාවක් පුංචි පුංචි මිනිස්සු ගොඩාක් ඇවිදින්න කෝටි ගණන්. ඇවිදලා පොකුණට වහිනවා. ඒ පොකුණේ නිරුන් තියන නිරුන් දනුවල එල්ලි එල්ලි පල්ලෙහාට වැහලා යනවා. පෙරක් වගේ දුනු ඊතල අරගෙන හරියට අත්වල තියනලු ආයුධ. එක එක විදිහ. එනාලු එනාලු කෝටි ගාණක් ඇදී බහිනලු මේකේ. දැන් මම හැර පේනවා ඒක. ඒකල මොකද්ද මේ බුදුමේ වෙන්න පුළුවන් දෙයක්ද? මේක වෙන්න හිතාගන්න බැරි දෙයක්. මට පිස්සු හැදෙන්න දෙනවා දන්නේ නැහැ කියලා බයලා බලන තවත් පේනවා. ඒ පාර බයලා කෑ ගහන දිවල අනේ මට පිස්සු හැදෙන්න ඉන්නේ කියලා. ඒ පාර මිනිස්සු නවත් දනහනලු. උඹට මොකක්ද තියෙන පිස්සු? මොකද වෙලා තියෙන්නේ? පිස්සු ඔහොම දමන. මේ මහන. මොකක් නිසාද ඔබට පිස්සු හැදෙන්න දෙනවා කියන්නේ? අර පොකුල් ළඟටලා ඉඳගෙන ඉන්න මම මෙන්න මෙහෙම සිද්ධියක් දකිනවා. දැක්කනේ එහෙම එකක්. එහෙනම් ඔර පිස්සු හැදෙන්නම තමයි ඉන්නේ පුළුවන් තරම් එකම කරලා බෙදා කරගන්න. කියලා අර මිනිස්සු. දැන් මේ මාසයා ගිහින් කියන කියන ගන්නේ ඔක්කොම මිනිස්සු ඕක කියන්න පටන් ගත්තා. දැන් මිනිස්සු පිළිගත්තේ නැහැලු එක. අර මිනිස්සයා දැකව මිනිස්සයා පිළිගත්තේ නැහැ. ඒක පිස්සුවේ ලාංඡනයක් කියලා තමයි පිළිගත්තේ. බුදුරන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක විසි අචින්තයයි. මේ ලෝකේ හැඟවුණු දේවල් බොහොමයි. ඒ මිනිස්සයා හරි ඒ මිනිසා විමසන්න ගිය මිනිස්සයා හරි මේ සිද්ධිය දන්නේ නැහැ මොකද්ද කියලා. මේක පිස්සුවක්වත් මායාවක්වත් නෙමෙයි. මේක ඒකාන්තයේ වෙච්ච දෙයක්. ඒ සිද්ධිය මොකක්ද කියලා දන්නේ නැති නිසා එහෙම කතා කළේ. සුරාසුර යුද්ධයක් තිබුණා. ඔය කියන දවසේ. ඒ සුරාසුර යුද්ධයේදී සුර පිරිස දිනුවා. අසුරේ කොටු කර ගන්නට අසුරෙන්ට යන්න දෙයක් නැතුව ගියා. අසුරිය දැනගත්ත අසුර ලෝකේ යන රහස් මාර්ගයක් තියෙන තැන. ඔන්නේ පොකුණ තුලින් තමයි මාර්ගය වැටලා තියෙන්නේ. ඒ නිසා යුද්ධ කිරීම පැත්තකින් තියලා ඔක්කොම කෝටි ගාණක් අසුර පිරිස වේගයෙන් ඇවිදලා ඉතින් අර පොකුණේ බැලලා උන්ගේ උන්ගේ ලෝකෙට ගියා. ඔන්න ඕකයි මේ මිනිස්සයා දැක්කේ ඉතින්. ඒ මිනිහා දැක්කේ බොරුවක් නෙමෙයි. නමුත් ඒක දැනගන්න මේ අචින්ත ලෝකයේ තුල හිතාගන්න බැරි ලෝකයේ තුල තිබෙන গুপ্ত පැති ඔහොමයි. එනිසා ලෝකයා හැවටෙනවා මෙහෙම දෙයක් දැක්කාම ඒක වෙන්න බෑ කියලා. වෙන්න පුළුවන් දේවල් ලෝකේ තියෙනවා මිනිසුන් හිතා ගන්න බැරුවයි තියෙන්නේ උනේ කොහොමද කියලා. දැන් ওই කතාවල් හරි වැදගත් අදලා. යමක් සිද්ධ වුණාම අපිට දන්න දත්තයන් තුළ මේ පංචේන්ද්‍රිය ගෝචර මනසකින් මැනලා. ඒ අනුව ඕකේ නිගමනය කරන්න යන්න හොඳ නෑ. මේක වෙන්නේ මෙහෙමයි. වෙන ක්‍රමයක් දන්නේ නැති නිසා එයා හිතනවා ඒකමයි ක්‍රමය කියලා. එහෙම කරන්න කිව්වොත් එහෙම ලොකු අමාරුවක වැටෙනවා. ලෝකයේ ස්වභාවයන් Taman දන්නේ නැතුව තමා තුළ සියල්ල දන්නවා වගේ තැන හිටියොත් එහෙම ලෝකයේ පුම්බලා ලොකුරුකම පෙන්වන්න පුළුවන් මට විතර එකේ ලෝකෙම නැහැ කියලා හිතහිරුව ගෙම්බ ගෙම්බීට වෙච්ච වැඩේ විඳවලු. අර පැටියා වරට ඇවිදින්න දැකා හරකේ බුදියාගෙන ඉන්නවා. මහා බලක් තියෙනවා. දුවගෙන දුවගෙන ගියන අම් ගෙවි අම්මනිට කියනවා. මහා පුදුමයකින් දැක්කා. විශාල බලක් තියෙනවා. මොනවා මට වඩා බලක් තියෙන එක උඹ දැක්කා? අම්මා කොහොමද දන්නේ එහෙම? මෙච්චර ලොකුද වනා? පුඹලා වෙන්නවා. ඔය ගෑවෙන්නවත් බෑ මම දැක්ක එක. මෙච්චර ලොකු. තාටියා පුඹලා. අන්දර බඩ වැහිලා මලාලා. නෑ ඉතින් වන්නේ ඒ වගේ. අපේ ඉන්න අය තමන්ගේ මේ පංචේන්ද්‍රිය ගෝචර මානසිකින් ගත්තා. ඔය හෝඩුවාවල් ටික අර නිදේ ඉන්න ගෙම්බක් දන්න හරිය වගේ තියාගෙන. ඕකෙන් මේ ලෝකෙ සිද්ධ වෙන සියලු සිද්ධි මයින්ඩ ගියොත්. මොකද කරන්නේ? පුළුවන් දෙයක් පොඩ්ඩේ මයින්. අන්තිමට හිර වෙනවා හැමතැනම. ඒ වෙලාවට මොකද වෙන්නේ? කොර වෙන එක තමයි වෙන්නේ අන්තිමට. ඒක නිසා Taman නොදන්න දේවල් බොහෝ කර තියෙනවා. හැබැයි කිව්වට කමන්නේ මෙහෙම වර්ණ ලං වීම නිසා මෙහෙ පේන ක්‍රමයකුත් තියෙනවා. ඒකත් ක්‍රමයක්. ඒක බොරුවන්නේ. ඒක ක්‍රමයක් තියෙනවා. යමක් දිහා බලාගෙන ඉන්න වර්ණ සංකල්පයන් වෙලා ශ්‍රීමාන රූප වෙන ක්‍රමයට වගේ නේත්‍ර නේත්‍රයන්ගේ ස්වභාවයට වැටෙන ආකාරي මනසට වෙනස් වෙලා පේන ක්‍රමයක් තියෙනවා. එහෙම ක්‍රමයකුත් තියෙනවා. නැවැත් නැතුවයි. නමුත් ওই ක්‍රම දෙක විතරක්ද තියෙන්නේ? නෑ තවත් ක්‍රම තියෙනවා. ඒවා දකින්න තිබැදි තියෙනවා. අන්න ඒක ඒවා දකින්න ඕනේ අන්න ඒකයි. දැන් අපිටම මනස මුලා කරලා හිටන් යමක් වෙන්නවා නම් කැමරා කාචයක් මුලා වෙනවද? ඒ ඒ රැස් වීදිනා කිව්ව වෙලාවට. අර මේ IDN සේවයේ අර ෆොටෝ ගහ හිටන් එදා පෙන්නනවා අර වැඩසටහනට වෙන්නනවා. වීඩියෝ කැමරාවට වැඩිච්ච රැස් මාලාව. දැන් ඒක ඔකරම බලා ගන්න පුළුවන් වුණා ඒ පෙන්නන කොට. ඒතර වීඩියෝ කැමරාවත් ඒවට මේ මනෝමුලාවටපත් වෙනවා. අන්න අඳුරේ තියෙනවා. নানা ප්‍රකාරයෙන් දකිනවා. දැන් ඒතර ඔය වගේ තැනකදී මිනිස්සු ප්‍රශ්න ඉදිරිපත් කරනකොට අර ඒ ඒගොල්ලෝ ඉදිරිපත් කරපු ඒකට හේතු වශයෙන් පෙන්වපු தත්ත්වයන් තුලින් පිළිසරණක් නැති වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? හිමිනි සීරුව තව කෙනෙක් එකකින් තමන්ගේ පොට වේලා ගන්න. ඔක භූත හිතා කරන්න පුළුවන්. එහෙම එහෙකට බහිනවා. හැබැයි මොනවා කියලා කැමති නැහැ මේ බුද්ධ ගුණය තුලින් මෙහෙම දෙයක් ලෝකෙට මතුවෙනවා කියලා පෙන්නන්න. ඒකයි ලොකුම අමාරුව. මොකෙක් හරි කමන්නය කරනවා කිව්වොත් ඒකට හරි කැමති. දැන් අපි මේ කටයුතු කරනකොට හරි කැමති සමහර වෙලාවට. භූතයෙක් හරි ඇති. දේවතාවෙක් හරි වෙන මිනිහෙකුට නම කරන්න බෑ. කොහොමද ඔහොම කියන්නේ? ඒක නෑ වෙන්න බෑ. ඔය ඥාතියද කොහෙද? කොහොම කියන්නේ මේ අපි අතරේ ඉන්නේ. මොනවා කරන්නද ඉන්නේ? යක්ෂයේ පැලගෙන. කොහොම කියන්නේ නැත් ඉන්නවා. මේ මොනවා කරන්නද? තේරුම් ගන්න බැරි වුණාම ලොකු විනාශයකටපත් වෙනවා. මේ බුදු ගුණ කියන එකට කැමති නැහැ. බුදු ගුණ ලෝකේ ඔප්ලං වෙනවා. බුද්ධ ඥානිය, ධර්ම ඥානිය, ඒ වගේම ශ්‍රාවක ඥානිය කියන දෙයක් මේ ලෝකේ තියෙනවා කියලා. ඒ ටික ඔප්ලං ගන්න මේ තරම් වහගන්න. මේ තමන්ගේ වටිනා මානසිකත්වයේ භූතෙන්ට හරි, ප්‍රේතෙන්ට හරි, දෙයයන්ට හරි වාසිය හිටන් ඒකේ මේ සැනසෙන්න බලාපොරොත්තු වෙනවා. බුදු පියාණන් වහන්සේ දේශනා කළේ ඒක දෙවියෙක්ගෙන්වත් ඒක බ්‍රහ්මයෙක්ගෙන්වත් බලය අරගන්න නෙමෙයි තමගේ මානසිකත්වයේ ප්‍රගුණ කරලා ඔප්නංගල බොදුණු මානසිකත්වය තුළින් අසහාය හැකියාවටපත් වෙන්නේ. අසීමිත නුවණ පහළ වෙනවා. සියලු දෙවියරු සියලු බ්‍රහ්මයෝ වැළපුදා වැටෙනවා. ඒ ගුණයේ ඉදිරියේ. එහෙම ගුණයක් බෞද්ධයෙන්ද තියෙන බෞද්ධත්වය කියන්නේ මෙහෙම එකක් ඒක මතු කරගන්න කියලායි දේශනා කළේ. ඉතින් අපේ බෞද්ධ කියන නාම මාත්‍රයේ ඉන්න පිටසක්. කැමති නැහැ කවදාවත් මේ ලෝකේ කාට හරි ඒ උතුම් ගුණය තුළින් ඥානයක් පහළ වෙලා තියෙනවා කියලා අහන්න. ඕක නම් හරිම අමාරුයි. මිනිස්සුන්ගේ තියෙන එක්තරා දෙයක් තමයි. යමෙක් සීල සිල්වත් එක්ක ගුණවත් එක්ක යහපත් කෙනෙක් එක්ක කියන වචන කියන්නේ කැමති නැහැ. අසත්පුරුෂයෙක් එක්ක නීතියෙක් එක්ක දුසිලෙක් එක්ක කියන්නේ හරිය ආසයි. ඒකට කැමති. ඒක තමයි සාමාන්‍ය මිනිසුන්ගේ පිළිලා තියෙන ස්වභාවය. ඉතින් ඒක ඒ නිසාම තමයි කෙනෙක්ගේ ආධාරයකට සම්බන්ධ නැතුව යම් කෙනෙක්ගේ නුවණකින්, සීලයකින්, ගුණයකින් යහපත් විදිහේ ශක්තියක් මතුවෙනවා. විශේෂ ඥානයක් පහළ වෙනවා. මේ ආදි වශයෙන් කියන වචනේ ගණන් ගන්න හරිය අකමැති. 1000කට 5 දිනක 6 දිනක ඇති කැමැතියක්. ඉතින් ඕක තමයි ස්වභාවය. ලෞතර බුදුයාණන් වහන්සේට බුදුුණයි කියලා පිළිගන්න කොච්චර අකමැත්තෙන්ද කියව මායාකාරී කින්ද්‍රජාලිකයේ ගෙදර මිනිහෙක් දොට්ට බසවන්න එපා. ළමයි දොට්ට බසවන්න එපා. වතුර පොදක් දෙන්න එපා කියලා විශාල විප්ලවයක් කළ අතර තමයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ පතුරවා හැරෙන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේ අන්න වටිනා වරලා සාදු කියලාගෙන යන්න කියලා ආවේ නැහැ. යවන්න එපා අරයක් අයිනවා මායාකාරය එනවා. ඔය මිනිහා දොට්ට දාන්න එපා. ගියොත් කතා කළොත් ඉවරයි. ආයි මෙහෙ ඉන්න හම්බෙන්නේ නැහැ. එන වසීකුරුකම් කාර්යය කොහෙ ඉන්නේ? ඔයාලා කන්න දෙන්න එපා. කොහොමයි ජීවිතේ? බමුණ අනිත් පැත්තෙන් කිව්වේ ආත්මය වනසා දමන උච්ඡේදවාදී ගෙන්න ගන්න එපා පැත්තට යන්න එපා. ওই විදිහට තමයි බුදුරන් වහන්සේ ඉතින් මේ ධර්ම පැතිරලා කිව්වේ. අද වාගේ අපි මේ බුදුන් බුදුන් සිහි කරනවා කියලා බුදුගුණ සිහි කරනවා කියන තැනට ආවේ ලක්ෂ ගානකින් එක නෑ ආරම්භ වෙන්නේ. ඊට පස්සේ සෑහෙන බැට කාගෙන වද විඳගෙන ඒවෙන් තැලිලා පොඩිලා නැහෙන එක නැහිලා ඉතුරු වෙන එක ඒක දැකලා බය වෙලා ඔය ඔය විදිහට තමයි එකින් එකට එකින් ටිකින් ටික ලඟ වෙලා බුදුන් පිළිගන්නවා වගේ දැන්ට හිත තිබ්බේ. බුදුන් පිළිගන්නවා බුදුගුණ පිළිගන්නවා කියන දේ ආවේ කාලයක් ගිහිල්ලා. ඒ තරම් මුල් කාලේ ඔයගේ තත්ත්වයක් උදා වුණා. සමහර වෙලාවට එක්තරා බමුණු පිටුරු කුටියකට ගියාම එකෙක් සැත වෙලා ඉඳපු තැනක් තිබිලා. කවුද මෙතන ඊයේ හිටියේ? කියලා අයිතිකාරයන් අහනවා. බෞද්ධ ගෞතමයන් වහන්සේ ඊයේ මෙහි ඉඳලා ගිහින්. අනේ මයි කාලකණිකම. නිදාගත්ත තැන හරි දැක්ක එක මහා සාපයක් නෙමෙයි. නිදා ඔය ඔය ඔය ඔය යකා නිදාගත්ත තැන දැක්කත් කාලකණ්ණි. ඔය වචනේ කිව්වා. දැන් කොයිතරම් මේ தத்துவයක් ද තිබුණේ? කැමැත්තෙන් පිළිගත්තා. උන් හිරිතන පුටුව දැක්කනම් මම පව් කරලා තියෙනවා. කාලකණික වැඩක් කරලා තියෙනවා මොක හරි. ඔයකා හිටපතන පුටුව දකින්න. ඉඳගත් පුටුව දකින්න. ඔය තරමට බුදුරන් වහන්සේ කෙරෙහි නීච කරලා කතා කළා. ඉතින් මෙහෙම ස්වභාවයක් ඒ කාලෙත් තිබුණා. ඉන්න කාලේ ඒ ගුණේ ජීවමාන කෙනාට දෙන්න කැමති නැහැ. හැබැයි මලහට පස්සේ පේන්නේ නැති නිසා තමන්ගේ වාසියට වර්ණනා කරන්න ඒ කැලේ කැලක් කරගන්න. අද වෙනලා තුඟාක් වෙලා තියෙන ආගම් සාස්ත්‍රවලුන්ගේ ඉන්න කාලේ වැන්න කැලුවා පොඩි කළා, නිඳා කළා. කොහොම හරි ඒවා ඔක්කොම අභිභාගේ නැగిලා ආවට පස්සේ අයිතිකාරය එතනින් ඉවත් වෙලා ගියා නම්, චුත වෙලා ගියා නම්, පිරිනවම් පෑවන කොටස බදා ගන්නවා තමන්ගේ වාසියට තමන්ගේ තරබීමා කරගන්නවා තමන්ගේ බඩ තමන්ගේ බඩ වලා ගන්න. ඊට පස්සේ වර්ණනා කරන්න පටන් ගන්නවා විශාල උත්මේ කිය. දැන් ඔය වගේ රටාවල් නිසා තමයි මේ ධර්මයේ යටපත් වෙලා ගියේ. අදත් වෙලා තියෙනවා ඔයගේ දේවල්. ඉතින් එහෙම දේවල් තියෙනවා නෑ කියන්නේ නෑ. දැන් රැස් වීදීන් බලන්න ඕන නම් ඔච්චර ඕනේ නෑ. මේ ඩීසල් බිලුවක් වතුරට දාන්න. සවනක් ගන්න රැස් වෙලිය හැකියි. තේනවා නේද? ඔබත් කියන්න පුළුවන්. ඔච්චර අමාරුවක් නෑ රැස් බලන්න ඕන. ඩීසල් බිලුවක වතුර හිරි කරපුවාම පේන්නේ නැද්ද කොච්චර තියෙනවා. එක එක රැස් වීදයන්නේ. ඔය තැටියා කරන් බලන්නකො මේ මෙයා තැටියා. බිස්නේ පින්නේ වල තහ. පැස්නේ ඉතින් ඒත් පෙන්වන්න බැරිය. දැන් බුදු රැස් කියන වචනේ භාවිතා කරන එක පව් කියනවා. දැන් බලන්න ඕනේ. එතකොට මේ බුදු රුව සහ දැන් බුද්ධ පින්තූර බුදු පිළිමේ කියනවා. ඔය වචනේ ඔය ඉතින් ඔය දෙකට ආවේ නැද්ද? දැන් බුදු රැස් කතාවේ පස්සේ තමයි බුදු රැස් කියන එක පවතින්නේ. ඒ බුදු රැස් වීදිනේට බුදු පිළිමේ කියන එක පවු නැද්ද? ඒ විහිදිනාට බුදුරැස් කියවෝ තමයි පව්. ඒ විහිදින්න ඉච්චර කල් තියෙන බුදු පිළිමේ කිය කියාව අවුරුදු 100 ගානක ඉඳලා. ඒකට බුදු පිළිමේ කියන එක පව් නේද? ඒක මන්ද රූපේ බුද්ධ රූපය කිව්වා. බුද්ධ රූපය කියන එක පව් නේද? අර ඇස්වල බුදුරැස් කියන එක විතරද පව්. ඉදිරියට දැකේ නේද? ඒක තමයි කියන්නේ එක එක අවස්ථාවල Tamanට වාසියට ඕන දෙයක් ඇරෙනවා. නිගරු කරන්න හිතෙනවා තෝර විදියකින් එක නිගරු කළ හැකියි. එහෙම රටාවක් තියෙනවා. බුදු කියන වචනේ ගත්තාම අපි දකින මොකටද බුදු කිව්වේ? මේ භවයේ උදුරා දමන ගති ලක්ෂණ නිසා බුද්ධ කියනවා. භවයේ උදුරා දමන කියන්නේ බුද්ධ කියන්නේ. භව උද්දෝ බුද්ධෝ. නවත් ඔය නිරුක්තිය පාසා නිරුක්තිය නෑ. ඔක පද නිරුක්තිය. බුද්ධ වුණා කියන්නේ මේ භවයේ උදුරා හැරියන්නේ නැතු අයමන්තිමා ಜಾති නාති දානි ගුණබ්බව. අන් ගුණබ්බය මතු නැහැ. මතු නැත්නම් මොකද? මේ අන්තිම જાතියයි භවයේ උදුරා හැරෙම නිසා මතු භවය යනවා. අන්න බුද්ධ වුණා. බුද්ධ වුණාම නාති දානි ගුණබ්බවෝති. ඉතින්ටපත් වෙනවා. කවුරු බුද්ධ වුණා? පාරමිතා පුරා ලෞතර තත්ත්වයටපත් වෙලා ලෞතර සර්වඥ සාඥානයතු බුද්ධ වුණා නම් අපි ඒක කියන ලෞතර බුද්ධ. නමුත් බුද්ධ භවයේ උදුරා දැම්මා. ඒ බණ අහලා හිටන් ශ්‍රාවකයන් වහන්සේ නමක් භවයේ උතුරා දැමන බුද්ධ වුණා ඒ ශ්‍රාවක බුද්ධ. බුද්ධ භාවයටපත් වුණාම හදවත තුල එක්තරා දෙයක් වෙනවා. පබාසර මිදන් බික්කවේ චිත්තං කියන දෙයටපත් වෙනවා. අභ්‍යන්තරේ ප්‍රබාසර දෙනවා. අභ්‍යන්තරේ ප්‍රබාසර වුණා නම් අන්න ඒතර මොකද වෙන්නේ? ඒ කරා මොනවද ඇදලා ගන්න? යමකින් හැම දෙයකම තිබෙන දේ තුලින් ඒකට අවශ්‍ය දේ ඒකට ඇදලා එනවා. අනුකූලත්වයට අනුකූලත්වය ඇදලා එනවා. මේ ලෝකේ ඇසුරු කරන දේ තුලින් ගන්න දේ තුලින් පවා ප්‍රභාස්වර චිත්ත ගුණේ නම් යම් කෙනෙක් ළඟ තියෙන්නේ. එයා විතර ඇදලා ඉන්නේ වෙන් ඇදලා ඉන්නේ ඔක්කොම ප්‍රභාස්වර හරිය විතරයි. අනික අනුකූලව ටික ටික ඈත් වෙලා ඈත් වෙලා කියලා නොගැලවෙන එකේ පලාතේ වැටසු ඈත් වෙනවා. මෙන්න මෙහෙම කාරණයක් තියෙනවා. ඒ ප්‍රභාස්වර දෙයක හැටි. යමක් ප්‍රභාසර නම් ප්‍රභාසර දෙයට ඇදලා ගත්තාම ඒකේ විකර්ෂණය වෙනවා. ඒකට ආසන්න නොවන දේවල්. ප්‍රභාසරත්වයට අනුකූල ප්‍රභාසර දේ ඒකට ආකර්ෂණය වෙනවා. ඇදලා හිටිනවා. මෙන්න මෙබඳු ක්‍රමයක් මේ ප්‍රභාසර චිත්තයක ඇති වෙනවා. යම් ප්‍රභාසර චිත්තයක් යම් ගතක් ඇතුලේ තියෙනවා ඒ ප්‍රභාසර වෙන්න ඉස්සෙල් ඒ ගතේ තිබුණා වූ අපද්‍රව්‍යයක් තිබුණා. ඒ කියන්නේ ගතියට නොගැලපෙන ලෝභ දේශ මොහයන්ට ගැලපෙන ඒවා තිබුණා. ඒවා ක්‍රමක්‍රමයෙන් ඒ ගතිය විකර්ෂණය වෙනවා. ඈත් වෙනවා. ඈත් වුණාට පස්සේ ප්‍රභාස්වරත්වයට අනුකූල වන්නා වූ දේ විතරක් ආකර්ෂණය වෙනවා. මෙන්න මේක යම් කාල සීමාවක් තුළ සුද්ධ වෙලා එනකොට මේ කයට සිද්ධ වෙන ඔන්න ඔහොම දෙයක්. මිස අරිහත්ත්වයට පත් වුණ ප්‍රභාසර චිත්තයක් ඇතිුණාගේ කය අනික් අයගේ කයට වඩා වෙනස්. ඒ කයෙන් කොටසක් ගිලිහිලා විකර්ෂණය වෙලා. කොටසක් ආකර්ෂණය වෙලා. කොහමයි ඒ ශරීරයක තියෙන්නේ. දැන් අර වංගීස කියන එක්තරා බ්‍රාහ්මණේ බුදුරජාන් වහන්සේලාට ගිහිල්ලා ඔලු කට්ටට තට්ටු කරලා යාගේ භවයේ මතු උපත කියනවා. මෙයා මැරිලා ගිහිල්ලා ගහවදින ඉපදිලා ඉන්නේ. ඔලු කට්ටට තට්ටු කරපුව හඬින් තමයි කියන්නේ ඒක එක්තරා ශාස්ත්‍රයක්. මෙයා ජේතවනාරාමේ ප්‍රදේශයේ ඇවිදින්න. එනකොට බුදුරජාන් වහන්සේට පියා හිටියා ජේතවනාරාමයටත් එනවා මේ එයාගේ සාස්ත්‍රය වෙන්නා. බුදුරන් වහන්සේ ඔලුකටු ගණනාව ගෙනත් තිබ්බා. ඔලුකටු හතක්. ගෙනත් ඊළ වෙලා එක එක ඔලුකට දුන්නා. මේක බලලා කියන්න. සතු කරලා බලගෙන මෙයා මනුස්ස ලෝකෙ ඉපදිලා ඉන්නේ. බුදුරන් වහන්සේ ප්‍රාර්ථනා කරනවා. කොහොමද මේ සාස්ත්‍රය? ඒක හරි. මාත අනුමත කරනවා. මෙයා වැරලා මනුස්ස ලෝකෙ තමයි උපන්නේ. තව එකක් දෙනවා. මේක බලන්න. මෙයා උපන්නේ තිරිසන් ලෝකෙ. ඒකත් බුදුරන් වහන්සේ අනුමත කරන එකත් හරි. ඔබේ සාස්ත්‍රය බොහෝ වටිනවා. මෙයා අපාගත වෙච්ච කෙනෙක්. ඒකත් හරි. කියන කෙනෙක් හරියනවා. මෙයා දෙව්ලොවට ගිය කෙනෙක්. ඒකත් හරි. මෙයා බබලෝ ගිය කෙනෙක්. ඒකත් හරි. මොහොතේ නම් දුනා එකක්. තට්ටුකලා බලලා උඩ බලනවා අපි බලනවා කියා ගන්න බෑ. ඇයි මොකද? දැන් මෙච්චර කාලේ මෙහෙම උරු කටක් හම්බ වුණේ. මෙයා ආගිය තැන හොයන්න බෑ. අන්න අන්තිමට දුන්න උරු කට. මොකද අරිහතුන් වහන්සේගේ උරු කට්ටක් තමයි අන්තිමට දුන්නේ. අර මිනිස්සයා දන්නේ උපතින දිනා කියන්න විදිහක් නැහැ. වියදනක් නැති නිසා එහෙම සාස්ත්‍රයට හම්බෙලත් නැහැ ඒගොල්ලන්ගේ සාස්ත්‍රේ. ඒක කියන්න බැරුව නෙමෙයි බලනවා වටේ පිට බලනවා. ස්වාමීනි මේකද වෙච්ච දේ මොකක්ද? ඕක දැනගන්නේ මම දන්නවා. අනේ ඒ සාස්ත්‍රේ මගේ අඩුපාඩු පුරවා ගන්න මට ඕනේ. ඒ සාස්ත්‍රේ කොහොමද දෙන්න බෑ. ඒ සාස්ත්‍රේ දැන් පැය දීලා මේ විචාරියාකට ආවරගෙන මේ කටයුතු කරපුවා මේක දෙන්නේ. මොනවා මොනවා කම නැහැ සාස්ත්‍රේ ගන්න මම පැවිදි වෙනවා කියලා පැවිදි වුණා. අන්තිමට හරි හතරපත් වුණා. ඔක්කොම සතරේ යන යාගිට ඉවර වුණා. දැන් මෙතන වැදගත් දෙයක් අපිට දැනගන්න තියෙනවා. එන අරිහත්ත්වයට පත් වෙච්ච කෙනාගේ ඔලු කට්ටේ වෙනසක් තිබුණා නේද? ඒ වෙනස අර සාස්ත්‍ර වලට අහු වෙන විදිහේ එතනින් විකර්ෂණය වෙන જાති එකක් නෙමෙයි. ප්‍රවාසර ගති ලක්ෂණ අනුකූල වෙච්ච නිසා තමයි ප්‍රභා අස්සරයි. සරපු තැනක් නැහැ භවයේද. ප්‍රභාගෙන් නැවත වාරයක් භවයේද සර නැහැ අස්සර කියන්නේ සරන්නේ නැහැ. නැවත භවයේද සරන්නේ නැති කෙනාගේ මානසිකත්වයේ එහෙමනම් කායිකත්වයට අනුකූල වෙලා තියෙනවා කියන අර උණු කටට සට්ටු කරපුවාම භවයේද සරපුවා හොයාගන්න වෙනවා කියන්නේ. අන වෙනස. දැන් අපි තව කතාවක් තියෙනවා. අරිහත්ත්වයට පත් වෙච්ච කෙනෙක් මිය ගියාට පස්සේ නේනම් තිරුණාම් පෑයට පස්සේ ඒ දේහය කුණු වෙන්නේ නැහැ කියලා. ඒකත් තව විශේෂයක්. අරිහත්ත්වයට පත් වෙච්ච කෙනෙක්ගේ ශරීරය කුණු කරන්න බෑ. කුණු වෙන්නේ නැහැ. දැන් කුණු වීමට හේතුකාරකන යම් අපද්‍රව්‍යයක් ඇද්ද? ඒක මේ ශරීරයේ විකර්ෂණය වෙලා ඉවත් වෙලා. ඒකයි හේතුව. එහෙනම් මෙන්න මේ විදිහට අරිහත්ත්වයට පත් වුණාම කියන්නේ ඒක ඒත් බුද්ධ වුණා. බුදුරයන් වහන්සේලා තියෙන අරිහත්ත්වය වෙනසට තියෙන්නේ ਸਰවතා ඥානය. පාරමිතා පිරිමේ ලැබු ඥානය. ඒකේ තමයි බුද්ධත්වයේ වෙනස. අරිහත් ඵලයෙන් මහරහතන් වහන්සේත් එකයි ලෝතර බුදුරයන් වහන්සේත් අරිහත් ඵලයෙන් ඵල සමානත්වයෙන් එකයි. ඵලයේ මේ අරිහත් ඵලයේ. රාගක්ෂය, ද්වේෂක්ෂය, මෝහක්ෂය. එතන මේ නිසා වෙනෙනවා. අන්න ඒ බඳුවන්නා බුද්ධත්වයටපත් වුණහම ඒ බුද්ධත්වයටපත් වූ දේ තුලින් විහිදෙනවා විකාශනය වෙනවා අනුකූල නැතිදී. අනුකූල වන්නා වූ ප්‍රබාසර හරිය ඇදලා ගන්නවා. ප්‍රබාසර නොවන්දී විදි කරනවා. ඕක තමයි කාරණා ටික. රැස් හට ගැනීම හේතුව තියෙන්නේ උතනයි. දැන් ප්‍රබාසරත්වයට පත් වෙනාට පස්සේ ඒ මානසිකත්වයේ තුල තමාට ආසන්න ගති ලක්ෂණ ඇති අය. උන්වහන්සේ ප්‍රිය කරනවා කියලා ගන්නවා කියනවා නෙමෙයි ලෝකයේ උන්වහන්සේ ඒකට මේ ඒකේ ඒක ප්‍රශ්නයක් නැහැ. ඇලීම් කරන්න දෙයක් කොහොමවත් උන්වහන්සේට නැහැ. ප්‍රිය අප්‍රිය දෙකක් තියෙනවා. ඒ ප්‍රිය දෙයට ඇලුම් කිරීමෙන් තමයි මේ සසර ගමන්ට හේතු හටගන්නේ. උපාදානය හටගන්නේ. ප්‍රිය අප්‍රිය කියන දෙක ලෝකේ පේන දෙයක්. දැන් බුදුරජාන් වහන්සේගේ ශරීරයේ එක්තරා යක්ෂයෙක් ඇටින් ඇතුළු වුණා. කුජිරෝම කියන යක්ෂයා. ඔය කරරෝම යක්ෂය දෙන එකනේ. බුදුරජාන් වහන්සේ ශාරීරිය පැත්තකට ගත්තා. ශ්‍රමණේ මට බයද? මොකද වැටේරු. කියලා අහනවලු යක්ෂය බුදුරන් වහන්සේ. බුදුරන් වහන්සේ කියනවා මම ඔබට වය නෙමෙයි. උඹේ පහස මං ප්‍රිය කරන්නේ. උඹේ පහස අප්‍රියයි. එන ප්‍රියා ප්‍රිය බුදුරන් වහන්සේට දැවුණා. ඉතින් ඒතර පේනවා. රුචි අරුචි දෙකක් තියෙනවා. දැන් අරිහත්ත්වයට පත්වෙච්ච කෙනෙක් ඉන්නවා. ඒ අරිහත්ත්වයට පත්වෙච්ච කෙනා ඊළාට රුචිම දේම ගන්නවා. තමා වැනි තමා සමෝ වෙන තවත් අරිහත්ත්වයටපත් උත්සවයක් ඉන්නවනම් ඒ උත්සමය ළඟ ඇසුරේ හිටියට කිසි ප්‍රශ්නයක් නැහැ. අකමැත්තක් නැහැ. එක මට්ටමක්. හැබැයි මේ මට්ටමට වඩා ටිකක් අඩු අනාගාමී මට්ටමේ කෙනෙක් හිටියොත් එයා ප්‍රියයි. නමුත් අර තරම් ලංකරේ ඉන්න කැමති නැහැ. පොඩක් ඈතින් තියාගන්න කැමති. ඊටත් වඩා ಗುಣ අඩු. නමුත් ආර්යවන්න. සකෘදාගාමී කෙනෙක් හිටියොත් එයා ප්‍රියයි. හැබැයි අර තරම් ප්‍රියත් නෑ. තව ටිකක් ඈතින් තියාගන්න කැමති. ඊටත් අර ගුණයෙන් අඩු නමුත් උත්තම ගුණ ඇති ආර්ය ගුණයි සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනෙක් හිටියොත් එයා ආර්යයෙක් හැටියට ප්‍රියයි. හැබැයි ගුණයෙන් අර අත්තත් ළඟ නැති නිසා තව ටිකක් ඈත කරලා තියාගන්නවා මිස පරිපූර්ණ ඊට වඩා ලං කරගන්න. ඊට මෙහා ඉන්නා යම් පුතත්ජන ගෝත්‍රයට අයිති යහපත් ගුණ තියෙන කෙනෙක් හිටියොත් එයාත් ඈතින් තියාගන්නවා මිස පන්නන්නෙත් නෑ ගෙන්න ගන්නෙත් නෑ. ඒ වගේ ටිකක් ඈතින් තියාගන්න. අසත්පුරුෂයෙක් හිටියොත් එහෙම අහල කරවා තියාගන්න කැමති නෑ. දුරින්ම දුරු. අසත්පුරුෂයා උන්ගෙන් දුරයි. ඒක ඒ අය අසත්පුරුෂයන් දුරයි. මේ ක්‍රම දෙකෙන් ඉහිරපත් වෙනවා. දැඟින්නක ගෑවි හිටියත් අසත්පුරුෂයා තථාගතයන් වහන්සේගෙන් දුරමයි. සත්පුරුෂයා කොච්චර දුර හිටියත් තථාගතයන් වහන්සේගේ ළඟමයි. මේ ආකාරයේ උපමා වෙන්නලා තියෙනවා. එහෙනම් මෙන්න මේ විදිහට ඔය ප්‍රභාසර කියන එකට ප්‍රභාසර මට්ටමක් තියෙනවා. ඔය මට්ටමට එනකොට දුරින්ම තියෙන එක තමයි නීල. ඔయిత වඩා එකක් තිබුණා. හැබැයි ඒක පැත්ත පලාතක නෑ. ඒක තමයි කාල. කාල කියන්නේ කළු. ඒකත් කළුවන් වර්ණයක්. කළු වර්ණේ අහලකවත් ළඟ නෑ. අර ප්‍රභාසර චිත්තයේ පහළ වෙච්ච කෙනෙක්ගේ ස්වභාවය. කළු වර්ණයේ පැත්තකවත් නෑ. ඊළඟට පේන මට්ටමක තියෙන දුරින්ම තියෙන වර්ණය තමයි නිල්. ඊළඟට ඊට වඩා ළඟින් තියෙන වර්ණය තමයි පීත. ඊට තරහ ළඟින් තියෙන තමයි ලෝහිත. ඊට තරහ ළඟින් තියෙන තමයි ඕදා. ඊට තරහ ආසන්න එක තමයි මාංජේත්. ළඟම තියෙන එක තමයි ප්‍රවාසය. ඔන්න වර්ණ හයක් ෂඩ් වර්ණයක් හැදෙන හැටි. ඔය තියෙන්නේ. ෂඩ්වර්ණ රසමාලාව අරිහතුන් වහන්සේට තියෙනවා. ෂඩ්වර්ණ ඝනබුද්ධ රසමාලාව ලෞතර බුදුරන් වහන්සේට තියෙනවා. ඔකේ විශේෂයක් තියෙනවා. ලෞතර බුදු පියාණන් වහන්සේලාගේ තියෙන විශේෂත්වය නිසා සුද්ධතාවයේ විශේෂත්වය නිසා ඇති වෙන වෙනස තමයි ෂඩ්වර්ණ ඝනබුද්ධ රසමාලාව. බුද්ධ රසමාලාව තියෙනවා. බුද්ධ කියන දෙන්නට ඇතුළත් වෙච්ච හැම කෙනෙකුට. ඝන නිසා පේනවා පින්නුම් කරන්න පුළුවන් විශේෂය. ඝන නැත්නම් ඒ තරම් පේන්නේ විශේෂ අයට පෙනේ. දිවස්තිය තව කෙනෙක් හිටියොත් එයාට පෙනේ. ඒක යම් කිසි ගුණයකට ආසන්නලා ගුණ ගුණයට ආසන්න ගුණවතුන්ට ගුණේ නිසා පෙනේ. ඝන බුද්ධලා සීමාලාන් කාටත් පෙනේ. ඒක විශේෂත්වයක් තියෙනවා. එනවා ශ්‍රවණා ක්‍රස්මාලා කියන එක ඒ අරිහත්ත්වයටපත් වෙච්ච ඔක්කොටම ඒ ඒ සිව්මුහු තියෙනවා. ඝනව කර ඝන අදිස්ථාන කරගන්න පුළුවන් අයට නම් ඝනීභාවනීය කරලා නොයෙක් ප්‍රාතිහාර්ය ආදියෙන් පෙන්වන්නත් පුළුවන්. එහෙම බලයක් නැතත් ඒ රශ්මිමාලා තියෙනවා. ඔවයි ගතියට අනුකූල වන්නා රශ්මිමාලා මේ හැම කිරික්කෙම ශරීර වටා තියෙනවා. ඒක සියුම් නිසා මේ මස් ඇහැකින් බලන්න බැරිකමයි තියෙන්නේ. අර කිරිලියන් කැමරා ආදී වන්නාව කැමරාවකින් අරගෙන ෆොටෝ ගහලා බැලුවොත් ඒ ඔක්කොම පේනවා. ඒ වර්ණත් එකම බැලිය හැකියි. ඒ පේන අවස්ථා තියෙනවා. අනුකූල අවස්ථාවල එහෙම අවස්ථා එනවා. ඉතින් ඒවට ඒක ගැළපෙන අවස්ථා පරිසර අවස්ථා හැදෙන්න ඕනේ. ඒ වගේම පුද්ගලින්ගේ ඒ ශාරීරික ශක්ති විදින අවස්ථා හැදෙන්න ඕනේ. මේ ශරීර ශක්තිය විහිදීමේදී පරිසරික බලපෑම් බොහෝකට බලපානවා. දැන් ඒක මේ පරිසරවලදී පෙන්ලා තියෙනවා. සැන්දෑවේ මුහුදු වෙරළක් වාගේ ස්ථානයකදී ශරීරයේ ෆොටෝ ගැහුවොත් එහෙම කිල්ලියන් ක්‍රමයට. ඒකට වැටෙනවා කස්මාලාවල් වටේ ලොකුට. අඟ වටේ තියෙන රසු රසිමාලාවක් ඒක ලොකුට වැටෙනවා. දුක් වෙලා ශෝක වෙලා ඉන්නලා ගත්තොත් ඒක අඳුරු වෙනවා. අසනීපයෙන් සී කල්පනා මදි වෙලා ඉන්නලා ගත්තොත් ඒත් අඳුරු වෙනවා. හිත චින්තා ප්‍රීතියෙන් ප්‍රබෝධයෙන් පිනා ඉන්නලා ගත්තොත් ඒක ප්‍රබලයි. එක එක විදිහේ වර්ණ. දැන් මේවා ඔක්කොම ඔප්පු කරලා තියෙනවා. එහෙනම් ඒවා අරිහත්ත්වයටපත් වෙලා නෙමෙයි මේ සාමාන්‍ය මිනිසෙන්ගේ චිත්ත ස්වභාවයන්ට අනුකූලව මේ විවිධෙන් රසමාලාවන් තියෙනවා. භවයේ උදුරා දැමූ අයගේ රසමාලාවට කියන බුද්ධ රසමාලාව. නම් බුදුරැස් කියන්න ඕන නම් භවයේ උදුරා දැමූ ගුණේ රසමාලාවක් ඇද්ද? ඒවට කියනවා බුද්ධ රසමාලාව. ලෝතර බුදුරන් වහන්සේගේ රසමාලාව කියන එක නෙමෙයි බුද්ධ රසමාලාව කියන්නේ. නම් භවයේ උදුරා දැමූ උත්තමෙක් වන්නා වූ බුදු පියාණන් වහන්සේගේ හෝ රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා තුලින්. ඒ අදිෂ්ඨාන පරිදි. ඊට අවශ්‍ය කරන සුසු පරිසර වේලාවක. ඒ රත්මාලා විහිදෙන්න පුළුවන්. ඒ විහිදෙනකොට පිහිටන්නේ අනුකූල විදියකට අනුකූල ක්‍රමයකට රස්මාලා විහිදෙනවා කියන එක උතන ක්‍රමේ තියෙනවා ප්‍රභාස්වරත්වයේ ගති ලක්ෂණේ තමයි ඒ ඇසුරු කරපු කයේ තියෙන්නේ ධාතුන් වහන්සේලාගේ තියෙන්නේ ඒ ගති ලක්ෂණ ඒ ප්‍රභාස්වර ගති ලක්ෂණයේ ස්වභාවයක් තියෙනවා. ඒ කරා එවන්නා යම් කිසි කිරණක් හරි නැත්නම් මොනවා හරි දෙයක් ඇතනම් ඒක විකර්ෂණය කරනවා. කඩලා වතුර බින්දුවක් ඉරේලියට පිම්බහම වර්ණ වෙනස් වෙලා පිහිටනවා වගේ කැල්ල කැල්ල යනවා වගේ. අර වර්ණ වර්ණ මේ කිරණ වෙනස් වෙලා යනවා වගේ. මෙන්න මෙහෙම ක්‍රමයක් සිද්ධ වෙනවා ඒගොල්ලන්ගේ ප්‍රභාස්වර මානසිකත්වයට අනුකූල කායිකත්වයට හෝ යමක් ඇතුල් වෙනකොට. අනික් අය ගන්නවා වගේ නෙමෙයි. මෙන්න මෙතන පිට වෙන ආකාරය තමයි. ඈඩ් කරපු ආකාරයට තමයි. ඔය රශ්මි මාලාව වලලු පිටාන. ඔය වර්ණ වර්ණ හැදෙන ක්‍රමයක් තියෙනවා. හේතුවක් තියෙනවා. ඒ වර්ණ හැදෙන හේතුව දකින්න ඕනේ. දැන් කාල එක වචනයක්. මේ ලය කිය අපේ හිත. යම් තැනක ලැබැඳුණු හිතක් තියෙනවා නම් ල කියන වචනේ පෙන්නුවේ හිත යම් තැනකට බැඳුනා නම් ලයාන්විතව. අන්න ඒකට කියනවා බැදුනේ ක්ෂය වෙන පහත් පැලවලට නම්. පහත් පැලවලට බැදුණු ලයේ ලක්ෂණයට කියනවා කාල ලක්ෂණය. ලෝභයේ, දේශයේ, මෝහයේ ක කියන කොටසට වැටෙනවා. අන ක කියන දෙයට ආලය කරන අර්ථයෙන් කියනවා කාල. අන්න ඒ ලක්ෂණේ හටගත්තාම ඒ ලක්ෂණේ ලෝකෙට වෙන්නේ කළුවන් ලක්ෂණේ. එතන කළු පාටයි. දැන් තව ඊට වඩා පැත්තකට වුණා. දැන් පහත් පැත්ත අහක් වුණාම එන්නේ ඉඳ සිද්ධ වෙන්නේ දැවිච්ච රයි නිවෙන එක. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් දැවි දැවි තිබිච්ච ලය ටිකෙන් ටික නිවෙන්න පටන් ගත්තාම නිමෙන ලයක් ඇති සත්‍යයටපත් වෙලා නීල වෙනවා. අන නීල හැදෙන හැටි. කහට සහිත ලයක් ඇත්තේ කාල ලක්ෂණයයි. කළු හැදෙන හේතුව ඒකයි. නිමුණු ලයක් ඇත්තේ නිල ලක්ෂණය. නිල වලට හේතුව ඒකයි. නිල් හට ගන්න ඇත. ලය දැවෙන්නේ නැත්නම් ඒ අර්ථයෙන් නිල හැදෙනවා. කාල නිල. ඉතින් ඕකේ තියෙන දෙපැත්තා. දැවෙන්නේ නැති ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ඇත්ත තේරුම් අරගත්ත නිසා කම්පා වෙලා වැඩක් නැහැ කියලා දැකලා ලය නිවිලෙ නිවිච්ච එක. නිමෙන් ලය ඇති කරගන්න. දැවෙන්නේ නැහැ මොනවා වුණත්. මොනවා කරන්නද වෙන්න තියෙන දේ වෙන්නේ කැඩෙන දේනේ කැඩෙන්නේ අනිත්‍ය දුක අනාත්මක මට ඕන ටික වෙනස් කරලා හැක මෙන්න මේව ධම්ම අවබෝධය නිසා රාගයෙන් ද්වේෂයෙන් මොහෙන් තියෙන දැවෙන ගතිය නැති වෙලා හිටන් නිමිල යනවා මෙන්න මේක ඉතාම හොඳ නීල පොරතක් අන්න ඒ ගති ලක්ෂණයෙන් ඒ හේතුවෙන් පහළ වෙන නිලක් තියෙනවනම් ඒ නිල යහපත් ශ්‍රේෂ්ඨ නිලක්. වැඩි හරියක් මේ ලෝකේ තියෙන්නේ. ඒ නිල නෙමෙයි. ණය ගිනි ගන්න නෑ මොකද? කෙනෙකුට හතරයක් වෙනකොට. ඔකට ඕක වෙච්ච එකමයි කාර්යය. ඔක මට මෙහෙ බැලලා තියෙනවා. ඕක හෙන ගහවන තවත් මට. ඔය මෙති වෙලා. අදහස එනවා. ඒගොල්ලන්ගේ ණය දෙවින්නේ හත් වෙන්නේ. කරදරයක් වුණා දැකලා. ඒකත් එක්තරා ණය නිමුණු ලක්ෂණය. අනුන්ට කරදරයක් වුණා කියලා සමාගයේ හදවතේ ඉන්නේ නැහැ. උණු වීමක් නැහැ. හත් වීමක් එන්නේ නැහැ. මෙන්න මෙහෙම නිමිච්ච කොටසක් ඉන්නවා. ඒක හරි විසයි. අන්න ඒ නිසා විස නිලක් ලෝකෙට හට ගන්නා නිල් ද්‍රව්‍ය වලට දැම් ද්‍රව්‍ය වලට නිල හට ගන්න හේතුව. නිල ඵලයෙන් යුත් ද්‍රව්‍ය හට ගන්න. නිසා වැඩි හරියක් විස જાති නිල් පාටයි. විස වර්ග විස ද්‍රව්‍ය නිල් පාටයි. මොකද අර විස කතිය ගතියේ රූපේ හැටි. ගති රූපේ හැටි. ඉතින් අර ප්‍රභාසරේ හිතක් තියෙන කෙනාගේ ලය නිවුණු බව ඒ જાති සාපනිල නෙමෙයි. අ නිවුණු ලයාන්විත ගුණේ. ඒ ගුණ මට්ටමින් දැවෙන්නේ දැවෙන්නේ නැතුව ඉන්න. මෙන්න මේක තමයි එක බොදුලුවන්ට පිළිතන පළවෙනි ගුණය. මේකට තමයි ඉන්නේ ක්‍රම කන්නේ මෙන්න ඕනේ. ඊට පස්සේ මොකද වෙන්නේ? අනිත් ගුණය තමයි පීත ගුණය. පීත කියලා හිතන් කියන්නේ අල්ලාගෙන තියාගෙන බදාගෙන ඉන්නේ නැහැ. රස පහස පානීය කරනවා විතරයි. පානීයට හිත හිත තියෙන කෙනාට කියනවා පාහිත පීත. අනේ පීත ලක්ෂණය. කහ පාට හටගන්න හේතු. දැන් නිබිලා ලෝකේ ඇසුරු කරගෙන ඉන්නවා මුල් කට්ටිය, නීල කට්ටිය. ඒ නීල විදිහට. ලෝකයේ ඇසුරු කිරීමත් අත්හැරලා පංචකාම පාණීට හිත තියාගෙන ඉඳලා කොටසක් ඉන්නවා. තාරිත් ඒකට සුද්ධයි. පාහිත පීත. අනගති ලක්ෂණ. අන්න එකකින් හටගන්න කහ වර්ණයක් ඇද්ද ශ්‍රේෂ්ඨයි යහපත්. හොඳ පැත්ත එක. පානීය කරනකොට වැඩිපුර ගන්න. තව කෙනෙකුට පානීය කරන්න නෙමෙයි. යන්තමට අර සාපිපාසාව නිමා ගන්න වාගේ සුළු පානයක්. ලොවන්න විතරයි. නැන්න ඒ වගේම ලෝකයේද යහපතක් කරන්න හිතවත් අය ඉන්නවා. තමාගේ තත් ඉක්මව ලෝකයේද යහපතක් කරන්න. ලෝකයේ හිත කට්ටිය. ලෝකයා කෙරෙහි හිතවත් බව පතුරවන්නා වූ මෙත් කරුණා ගුණයක් තියෙනවා නම්. අන්නේ ගුණය ඇති කට්ටියට කියනවා ලෝකයේද හිතවත් ලක්ෂණේ ලෝහිත ලස්සනේ. අන් ලෝහිත වර්ණය හටගන්න හේතු. ඔතනිනුත් එහාට ගිහිල්ලා. ඇලීම් ගැටීම් මුලා වලින් අහක් වෙලා. උසස් පවට හිත තියාගත්ත අය නා කාමයන්ගේ වෙන් වෙලා. කාමයන්ගෙන් අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා. ධානා මට්ටමට හිත තියාගත්තාම උඩට හිත තියාගත්ත අය. උද්දහිත කක්කිය. උද්දහිත කියන එක තමයි ඕදාහිත ඕදාත වුනේ. සුද්ධ ගති නිසා ඒකට සුදු කිව්වා. උසස් පවට හේතු නිසා ඕදාහිත ඕදාත වර්ණය කියනවා. අන්න හිතේ ඇති වෙන ගතියේ සුදු හටගන්න හේතුව. ඔතනින් එහාට ගිහිල්ලා මනසෙන් උසස් තත්ත්වයටපත් වෙනවා. ඒ කියන්නේ තමාගේ සුද්ධ බවවත් තුලව තමා ඉන්නේ නැහැ. ඒකවත් හෙන්නන්න උද්දාමයක් වෙන දෙයක් නෙවෙයි. ඒ බඳු අකම්පේ නිහතමානී ගුණයටපත් වුණා. මනසෙන් ජේෂ්ඨත්වයටපත් මනසෙන් ජේෂ්ඨත්වයට පත් වෙනවා මාන් ජේෂ්ඨ වුණා. අන්න ඒකේ වර්ණය මාන් ජේෂ්ඨ වර්ණය. එයින් ඉහර තියෙන අරිහත්ත්වයේ ප්‍රබහායවත් නැවත පහලවන්න අස්සරයි කියන්නේ සරන්නේ නැහැ. නැවත පහළ වීමට සරන්නේ නැති මානසිකත්වයට පත් වෙනවාම කියනවා ප්‍රබහාසරයි. ලෝකය හා සම්බන්ධ නැති නිසා ඒක ලෝකෙ දෙකකින් වර්ණනා කරන්න බෑ. ඒ ලෝකෝත්තර ගුණය. නිසා ලෝකේ ඇහැට බලන වර්ණයක් හටගන්නේ නැහැ ප්‍රභාසව වර්ණය කියලා. වර්ණ පහයි හටගන්නේ හය වෙන්න හටගන්නේ නැහැ. දැන් විශ්වයේදී උන්වහන්සේලා කරා මේ ලෝකේ ජීවත් වෙනකොට নানা ප්‍රකාර ශක්ති විශේෂ ඇතුල් වෙනවා මේ ශරීරයේ. මේකට මොනව ඇතුළුණත් අර මානසිකත්වයේ බලවත්කම නිසා අනු පිළිලි විහිදුවලා හරිනවා අපතරාවය කරලා විසි කරනවා. ඕන කොටස හදා ගන්න. යම්කිසි ආලෝකයක හෝ යම්කිසි දේක වර්ණ සංකල්පනයක් වශයෙන් එනකොට ප්‍රවාස්තර කොටාසේ ඇදලා ගන්නවා ළඟට. අනික අනුපිළිවෙලට ඈතට ඈතට විහිදුවනවා. වේදේවර වාසේ අන්න අපි දැන් අර අර පිළිවෙලට එනවා. මා ජේෂ්ඨ ගුණේ අනික් සියල්ලන්ට වඩා අනික් ගුණ වලට වඩා උසස් නිසා. ප්‍රභාස රත්නයේ දෙවෙනි නිසා. දෙවෙනි වටරහවුමට පිහිටනවා මාන්ජේෂ්ඨ වර්ණයවත් මදට වර්ණ. අන්න ළඟම ප්‍රභාස රත්නයේ ළඟ ඊළඟ වර්ණ මේ චක්‍රයේ හිටින්නේ. ඊළඟට සුද්ධ භාවයේ. උසස් බවට හේතුන මානසික උසස් බව. ඕදාහිත හේවත් උද්දාහිත වර්ණ. අන්න සුද්ධවන්තය ඊළඟට මට්ටමට හැදින් ඉන්නේ. ඊට වඩා ඒගොල්ලන් කරන්නේ මාංජේෂ්ඨායට ඊට වඩා දැනක් තියෙන නිසා මාංජේෂ්ඨායට පිටින් තමයි ඕදාත වර්ණයේදී. අන්න ඒ තමයි ඊළඟ රසවලල්ල සුදු වෙන්නේ හේතුව. ඊට පිටින් තියෙන රසවලල්ල. හැදෙන්න හේතුවත් ඒකයි. ලෝකයට යහපතක් කරන කරුණාමයිත්‍රි ගුණයක් තියෙන. ඒ જાතිය හිතක් තියෙන කොටාසී. ಗುಣ මට්ටම. අර සුද්ධායට වඩා තව ටිකක් පල්ලෙහාට. වැලේ වලන පොඩක් ගැටෙන්න එහෙම වෙනවා. ලෝකෙට සෙට් කරන්න ගිහින්. විරුද්ධකාරීත්වයට කියලා හැපෙන්න වෙනවා. ඒ නිසා පොඩ්ඩක් ඇලීම් ගැතියි කයින් වඩා වැඩි නිසා ඒගොල්ලෝ හොඳ වැඩක් කරන හින්දා පොඩ්ඩක් ඈතින් තියාගන්න තව ටිකක්. අන්න ඒ ගති ලක්ෂණේ තමයි ඕදාත වලට ඉච්ඡ එහයි ලෝහිත පිහිටන්නේ වර්ණයක් වගේ. ඊට පස්සේ කාම පායනයට හිත කරන අය කාම ලෝකේ ජීවත් වෙන මට්ටම. හැබැයි හොඳ දේවල් කරගෙන යහපත්ේ ජීවත් වෙන මට්ටම නිසා අර උසස්ය කියන උද්දාහිත කියන සුදු බයට හේතු වෙන තරම් බලවත් නැතුවට අර ලෝහිතගේ ලෝකෙට හිතවත් දයනුකම්පාවක් තරමට නැතුවට තමන්ගේ කටයුතු කරගෙන අනුර කරදරයක් නැතුව ඉන්න මට්ටමක ඉන්නවා පංචකාමයන් ආස්වාදිත වෙයි. අන්නේ ආස්වාදින කට්ටිය තමයි පානීයට හිත කට්ටියත් පාහිත පීත කිව්වේ. අන කහ වර්ණේ දින කට්ටිය. හැබැයි තවත් අනුර කරදරයක් නැති නිසා තව පිළිගන්නවා ආර්යෝ. ඒ මට්ටමට ආවා. තව කොටසක් ඉන්නවා. හැබැයි ඉතින් දීපලත් පරිහරණය කරනවා මම වගේ කියන ගොඩකුත් තියෙනවා. හැබැයි ගහගන්න බැනගන්න රණ්ඩු වෙන්න යන්නේ නැති මට්ටමේ ලය නිවිලා ඉන්නවා. ඒ මට්ටමත් ආර්යව පිළිගන්නවා. උඹලත් අපිට ගැළපෙනවා. හැබැයි සුද්ධ කරගෙන වරෙල්ල. ඔයින් ඉහාර තියෙන පාපක පාපතරය අසත්පුරුෂය සාසනය පිළිගන්නේ නැහැ. දුරින්ම ඈත් කරලා දානවා. එහෙනම් කහට ගන්න ලයක් ඇති කාල වර්ණේ ඈතටම ගිහිල්ලා ඒ වර්ණේ පේන්න හරියක නැහැ. මෙන්න අරිහත්ත්වයට පත් වෙච්ච කෙනෙක්ගේ හෝ බුදුරජාන් වහන්සේගේ වර්ණ හයක් හටගෙන ශරීරයේ වටා කලින් කල විටින් විට විද්‍යාමාන වෙන්න හේතු. ඊට අවශ්‍ය කරන පරිසරයක් ආවොත් අහම්බෙම විද්‍යාමාන වෙනවා. එහෙම නැත්නම් උන්වහන්සේලාගේ හැඟවි තිබෙන සියුම් වර්ණ ස්වභාවය අදිෂ්ඨාන බලයේ මත කරලා ලෝකයාට ඇතිදී පෙන්වන්න පුළුවන්. ඒක අදිෂ්ඨානීය කරන්න පුළුවන්. බලා ගන්න ඕන නම් මේ බලා ගන්න. අදිෂ්ඨාන කරලා පෙන්න්නේ. ඉතින් ඒ බඳු රටාවක් තමයි ওই විදිහට යන්නේ.